ඉතින් අපේ ධර්ම දේශනාව සඳහා සරුවචනාංශයේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන දවසින් දවස් දවසින් දවස ශක්ති ප්‍රමාණය ඒක විවරණය කරගනිමින් තමයි මේ දවස් දක්වා පැමිණියේ. ඉතින් මේ සූත්‍රයට කියන්නේ අනුග්‍රහිත සූත්‍රය කියලා. මේ සූත්‍රයේ සම්‍යක් දෘෂ්ටි කෙනෙක් ඒ සම්‍යක් දෘෂ්ටිය චේතෝඵල නැත්නම් ප්‍රඥාඵල විමුක්තානි සංසේ දක්වාම ඔප්නංවා ගන්න හැටි මුදුන්පත් කර ගන්න හැටි කුළු ගන්නවා ගන්න හැටි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා සම්‍යක් දෘෂ්ටි සහිත කෙනා පස් ආකාරයකින් එක තනවා වඩා ගන්න ඕනේ. අනුග්‍රහ කරන්න ඕනේ. නම් වශයෙන් කියනවා නම් ශීලානුගහිතේ, සුතානුගහිතේ, සාකච්ඡානුගහිතේ, සමතානුගහිතේ අවසාන වශයෙන් තියෙන විපස්සනානුගහිතේ. ඉතින් පසුගිය දවස් හතරේ අපි ක්‍රමයෙන් මේ මුලින් සඳහන් ඒ ශීලානුගහිතය සුත සාකච්ඡා සමත කියන කොටස් සාකච්ඡා කරා. ඉතින් අද අවසානයේ වශයෙන් තියෙන්නේ විපස්සනා අනුග්‍රහිතය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරගන්නයි. ඉතින් එතෙන්දි මතක් කරගන්න ඕනේ ආරම්භයේදීම මේ විපස්සනා අනුග්‍රහිතය කියන්නේ අර කලින් සඳහන් කරපු සීල සමාධි අනුග්‍රහිතයෙන් පස්සේ කරන්න තියෙන විශේෂ අනුග්‍රහාවක් එහෙම නැත්නම් අර දෙකෙන් ඇති කළ දීපු ගැම්ම දිකට ගෙන යාමක්. ඒ දෙක ඒ කියන්නේ සීල සමාධි කියන දෙක පස්සේ එන මේ විපස්සනානුගාමිත ප්‍රඥා ශික්ෂාව කියලා සඳහන් කරනවා. ඒ නිසා ප්‍රඥා ශාසනය කියලා සඳහන් කරනවා. ප්‍රඥා අංග වශයෙන් සඳහන් වෙනවා. ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් වෙනවා. ඒ නිසා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා, සීල ශාසන, සමාධි ශාසන, ප්‍රඥා ශාසන, සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග වශයෙන් මෙවා ඉතින් බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඒ වැඩපිළිවෙලේ තමයි ඔය ඒ පිළිබඳව අදාළ පොතේ දැනුම මූල ධර්ම දැනුමට සුතානුග්‍රහිතය කියලා කියන සුතය වැඩි ඒක පිළිබඳව පැන විමසුම් ප්‍රශ්න වැඩපිළිවෙල සාකච්ඡා වශයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයා සම්මාදිට්ඨිය දිනු තුනු කර ගැනීමක් වශයෙන් සීලය අත්‍යවශ්‍යයි මේ හේනක දඬුවට වගේ එහෙම නැත්නම් ශල්‍ය කර්මයකට ඒ ශල්‍යාගාරයේ විසවි ජීවාණු හරණය වගේ අත්‍යවශ්‍යයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒක ඇත්තටම ඒක ලොකු දෘෂ්ටිය තවත් ඍජු කර ගැනීමක් වෙනවා. ඉතින් ඒ මට්ටමට ගියාට පස්සේ වීතික්‍රම කෙලෙස් පිළිබඳව හික්මීමක් වීතික්‍රම කෙලෙස් පිළිබඳ සංවරයක් ඇති කරගෙන ඒක බුද්ධ විඳින්මින් තමයි ඒ පරිඋත්ථාන කෙලස් පිළිබඳව වැඩ කරන්න පටන් අරගන්න. ඒකට අපි කියනවා සමතනුග්‍රහිතය කියලා. එතකොට මේ සමතනුග්‍රහිතය කරනකොට අර සීලනුග්‍රහිතෙන් හම්බෙන බය නැතිකම වගේ සමතනුග්‍රහිතෙන් හම්බෙන ලාභය තමයි ditta ධම්ම සුඛ විහරණය කියන මේ ජීවිතයේදීම හම්බ සැප. සමහර තැනක ඒක සඳහන් කරලා තියෙනවා විවේකජම් පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයයි. එහෙම නැත්නම් නිරාමිෂ සුඛයයි. අනේ නිරාමිෂ සුඛය ජීවිතයකට ගාක් වැදගත් වෙනවා. ඒ ජීවිතයක් ආධ්‍යාත්මිකද ආගමිකද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඔසවා තැබීමේ වැඩපිළිවෙල ආර්යත්වයකටපත් වෙන වැඩපිළිවෙලේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා සමාධිය. ඒ සමාධියෙන් කරන්නේ අර පරිඋත්ථාන කෙලෙස් නීවරණ ටික එනතන නෙය්‍යා වරණ වශයෙන් ඔය පරිසම්පිත මාර්ගයේ සඳහන් කරලා තියෙන ටික ඉවත් කරලා එතන හැබැයි ඉවත් කරනවා කියලා කියන්නේ සාහමුලින් ඉවත් කරන එක නෙවෙයි යටපත් කරනවා කියන එක. හරියට ලෙඩා తాවකාලිකව සීනිත කරනවා වගේ. යටපත් කළා ලෙඩා ශල්‍ය කර්මයට සකස් කරනවා වගේ. මේ නිවර්ණ ටික අයින් වෙච්චාම හිතේ ඒ වගේ තියෙනවා සකස් කිරීම. ඊට පස්සේ දැන් මේ විපස්සනා අනුගහිතෙන් කෙරෙන්නේ ඊට යට තියෙන අනුසය කෙලස් ටිකටයි පහර දෙන්න හදාන. එතකොට මේ අනුසය කෙලස් ඇති පවතිනකම් හොල්මන් කරනකම් වංචා කරනකම් ෂටමායාවී කරනකම් හිත ඒ හිතට කවදාකවත් ඇති හැටිය පේන්නේ නැහැ. එනිසා විපස්සනා වර්තකතනය කරනකොට කියන්නේ විපස්සනාවෙන් කරන්නේ අනුසය කෙලස් මුලින් උපුටා ගැනීමයි. එතකොට සිද්ධ වෙන ආනිසංශය තමයි ඇති සැටිය පෙනීම. යථා භූත ඥාන දර්ශනය කියලා මේකට සඳහන් කරලා තියෙනවා. ඇති තතු දැන ගැනීම. අනේ ඒ සඳහා කළ යුත්තේ අනුසය කෙලෙස් ඉවත් කිරීමයි. ඉතින් අනුසය කෙලෙස් ඉවත් කරනවා කියන එක මේ කන් හැන්දකින් කනේ තියෙන කන් කරඬු අයින් කරනවා වගේ. ඉතින් ඒ වගේ කන් හැන්දෙන් අයින් කරන්න පුළුවන් ඊටාම සියුම් දේවල්. සීලෙන් සමාධියෙන් අයින් කරන දේවල් උදැල්ලකින් අයින් කරන දෙයක් බුල්ඩෝසරකින් අයින් කරනවා වගේ ගොරෝසු කන්දක්. ඒ බුල්ඩෝසරකින් අයින් කරගොත් යුත්තේ විශාල පස්කන්දු ජරා කඳු කන් හැන්දෙන් ගන්න බෑ. උදැල්ලෙන් අයින් කර යුතු සවලෙන් අයින් කර යුතු දේවල් කන් හැන්දෙන් ගන්න බෑ. කන් හැන්දෙන් කරන්නේ අර බුල්ඩෝසරෙන් අයින් කරපු දේවල් අයින් කරලා උදැල්ලෙන් අයින් කරන දේ අයින් කරලා ඊටු එච්චර ලේසය අයින් කරන එක විතරයි. ඒක බොහොම සූක්ෂමයි විපස්සනාවේ ඒ නිසා අර සීලෙන් සමාධියෙන් පෙළ ගැහිලා ඉන්න ඕන වෙලා තියෙන්නේ. ඒ වගේම තව වෙනස්කම් වගේක් තියෙනවා හිතේ තියාගන්න විපස්සනාව හරි හැටියට පටන් ගත්ත ගමන් කරන්න කිසිම දෙයක් නැහැ කෙරෙන දේ දිහා බලානින්න එක විතරයි තියෙන්නේ. සීලේදී එහෙම බෑ. සීලේදී කළ යුත්තක් තියෙනවා. සමාධියේදී කළ යුත්තක් තියෙනවා. අන්නේ විදිහට සීලෙන් සමාධියෙන් කලයුත්ත කරලා අදාළ තැනට ඒ Javaය ඒ වේගය ඇරඳුනට පස්සේ විපස්සනා විදි කරන්න තියෙන්නේ ඒ විශේෂ දර්ශනයක් විශේෂ දැක බලා ගැනීමක් කරන්න තියෙන්නේ පුළුවන් තරම් යමක් කරන එක නතර කරලා බැලීම පමණයි ඉතුරු වෙන්නේ. ඉතින් මෙතෙන්ද යනකොට ඉන්සා සීල ශික්ෂා සමාධි ශික්ෂා වලට වෙනස් ප්‍රතිපදාවක් වෙනස් ආරයක් එනවා විපස්සනා වෙදී. විපස්සනාදී කරන වැඩ නතර වෙලා කෙරෙන වැඩේ අනායාසෙන් පහළ වෙන දේ දිහා වර්ගීකරණයකින් තොරව තේරුමකින් බේරුමකින් තොරව බලනින් එකක් කරන්න. හරීම අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් තරංගයක් උද්වේග කර තරංගයක් දිහා බලාන ඉන්න කෙනෙකුට දෙපැත්ත කෙරෙහිම සමහිතින් බලාන ඉන්න බෑ. ඒ කොට්ටිය බලන්නේ එක පැත්තක් දිනනවා දකින්න තමයි. ඒතකොට තමයි ඒකේ ඔල්ලස සංහන්තන ගන්න, කෑ ගහන්නේ. ඒ තමන්ගේ පැත්ත දිනනකොට සතුට වෙනවා. අනිත් පැත්ත දිනනකොට කනගාටු වෙනවා. ඉතින් ඒ නිසා තරංගයේ යන ආකාරය අනුව ඒ නිරීක්ෂකයාගේ හැඟුම් වෙනස් වෙනවා. එතන නිරීක්ෂකයා කීඩා පිටින් පැත්තක හිටියට හිතෙන් තද සම්බන්ධතාවයක් ඇති වෙනවා. එතකොට තමයි යවුල්ලර සම්දීල එක පැත්තකට කෑ ගහලා කොහොම හරි දිනව ගන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ වෙනුවට ටෙලිවිෂන් කැමරා එකක් තිබ්බොත් ඒ ටෙලිවිෂන් කැමරා එකට පුළුවන් ඒ දර්ශනය දිහා බලන්න කිසියම් හැඟීමක් පහළ නොකරගෙන බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකෙ හිතුවේ යමක් දිහා බලනකොට හැඟීම් පහළ වෙන එක හොඳයි හැඟීම් පහළ වෙනවා ඒක වෙච්චාවයි ඒක තමයි රසවින්දනය කියලා. නමුත් ਸਰවචන්නාංශය දැනගත්ත මෙතන තමයි අපි අහුවෙන තැන. නිසා උන්වහන්සේ අපිට යෝජනා කරා පුළුවන් නම් ඒක දිහා බලලා පොට්ටෙක් වගේ ඉඳී කියලා. ඇහි සඳ වෙච්ච කෙනෙක් වගේ බලාගෙන ඉඳී කියලා. එහෙම නැත්නම් බලලා බලපු මතින් මති මතාන්තර හැඟුම් පහල කරගන්න නැතුව නොදැක්කා වගේ හිටියානම් අන්තිම දක්ෂ විපස්සනාව. ඉතී ඒකෝයි බාහ්‍ය දාරුචීරියට බුදුහාමරෝ දේශනා කරේ දිත්තේ දිත්තමත් සම්භවිෂති ද බාහ්‍ය දැකීම දැකිනමති නතර වෙනවා. ඒ නිසා ඔබ හිත හික්මවා ගනි දිත්තේ දිත්තමත් සම්භවිෂාමීති හික්කිතබ්බා. දැකීම දැකීමමති නතර කරන්න ඔබ හික්මෙන්න ඕන. යමක් ඇහුනට ඇහිච්ච මතින් නතර වෙන්න හික්මෙන්න ඕනේ. බීරෙක් වාගේ. ඇඟට යමක් දැනුණට දැනුණ දේ මත තීරුම් බේරුම් කරන්න යන්න නැතුව ආඩම්බරකම් ලැජ්ජකම් ගන්න නැතුව දැකපු දේ දැකපු මතින් තීරුම් ගන්න. කල්පනා වුණා නම් යමක් ඒ කල්පනා වෙච්ච මම මෙහෙම නතර වෙන්න. ඒක නිසා ඒක බාහ්‍ය දාර්චුරියට උදාන පාළියේදී ඒ දේශනාව කරනවා. ඒකට බොහොම සමාන දේශනා මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඊට වෙනස් ක්‍රමයකට මේකම සඳහන් කරනවා සරුවචනාංශේ චක්කුමාස යතාන්දෝ සෝතවා බතිරෝ බදිරෝ යතා ඇසත්තේ නමුත් අන්දේ කුසේ හික්මෙන්දී කියලා. කන් ඇත්තේ නමුත් බීර කුසේ හැසිරේ මේ හික්මෙන්දී කියලා. ඥානය තිබුණත් සිද්ධිය තියා බලලා ඒකට සම්බන්ධ නොවි. මත ප්‍රකාශ කරන්න යන්නේ නැතුව හික්මෙන්න පුළුවන් ඉඩ සමාදන් වෙන්නේ. බේරෙන්න බැන්න මලමිනියක් වගේ ඉඳලා හරි බේරෙන්නේ කියලා කියනවා. ඉතින් මේක හරි අමාරුයි මේ සමාජශීලී ගත කරන කෙනෙකුට හිතාගන්න ඇයි එහෙම කරන්නේ මොකද්ද ඒකේ තියෙන ආනිසංශ කියලා. ඒ නිසා අර සාමාන්‍ය විපස්සනා බණ ගැඹුරු වුණාට කරන්න නම් තියෙන්නේ ලේසි වැඩක් විපස්සනා කරනකොට පේන දේ, ඇහෙන දේ, ගඳ බලන දේ, රස බලන දේ, පහස ලබන දේ පිළිබඳව කිසියම් ප්‍රතික්‍රියාවක් නොකර ඒක මේ කැමරා එකක්, වීඩියෝ කැමරා එකක් මේ ඒ රූපේ අල්ල ගන්නවා විතරයි. ආයෙක තෝරන්න යන්නේ. මේ පටිගත කරන යන්ත්‍රේ කටහඬ අල්ල ගන්නවා මිසක්කා නැත්නම් පටිගත කරගන්නවා මිසක ඒක වර්ගීකරණය කරන්න යන්නේ. අන්නේ වගේ ඇහැ කැමරාවක් වගේ කන පටිගත කරන යන්ත්‍රයක් වගේ කිසිම ප්‍රතික්‍රියාවක් නොකර නැත කරන්න පුළුවන් ඒක තමයි උග්‍රම විපස්සනාව කියන්නේ. ඉතින් ඒ කියන්නේ අද ඒක බුද්ධ ආගමෙන් ඈත් වෙච්ච ගැල්ලක් වෙලා තියෙනවා. ඒ වගේ පණිවිඩයක් බුදුහාමුදුරුවෝ ලෝකයට දුන්න අය නැත්නම් මිනිස්සයාට මතක් කරලා දුන්න අය ඒ වගේ මේක මනුෂ්‍යට කළ හැක්කක්ය වෙන කිසි කෙනෙකුට බලලෙකුට බෑ කවදාකවත් මීයක් දැකලා උපේක්ෂායිත පාලකන ඒක සහජ ආසීම වූ ඒකට පයින්. නමුත් බණ භාවනා කරන කෙනෙකුට ඊට වැඩි වෙනස් හැඟීමක් තියෙන නිසා සීල ශික්ෂා සමාධි ශික්ෂා ගියාට පස්සේ ප්‍රඥා ශික්ෂාවේදී අපි කරන්න උත්සාහ කරන්නේ ඒ හිතට හෝ කයට හෝ නාම වශයෙන් රූප වශයෙන් මතුවෙන ඕනම දෙයක් කිසියම් ප්‍රතික්‍රියාවක් නොකර ඒකේ මුල මැද අග කිසිම ඇඟිලි ගැහිමකින් තොරව වෙන්න දීලා උප්පරීම උනන්දුවකින් සතියකින් එලඹ සිටි ශක්තියකින් බලන සිට තමයි විපස්සනා කරන්නේ. එසා ආනාපානයට මේක සම්බන්ධ කරගත්තොත් අපි හිතමු මේ යෝගාවචරයා සම්‍යක් දෘෂ්ටිකයි කමඨහන් ලබලා තියෙනවා. තමන්ගේ සීලය එන්නේ එන්නේ දිනු කරගෙනමින් ඉන්නවා වාඩි වෙලා තමන්ගේ ඉරියවට හොඳට හේචිවදලා ඉරියව තැම්පත් වෙන්න ඇරලා ස්වභාවයෙන් මතුවෙන හුස්ම දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා ඒ මතින් හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන්කම සකස් කරගෙන තියෙනවා කියමු. ඒ කියන්නේ දැන් සමාධියක් තියෙනවා. නැත්නම් සමතයක් සමතේකටපත් කරගන්න හැටි දාන්නවා. මේකට තමයි අපි සීලානුගායිත සමාධියනුගායිත කියන්නේ. දැන් අපි මෙතෙක් ඉගෙන ගත්ත බණවල හැටියට දන්නවා මේ හුස්මට හිත දැම්මට පස්සේ සමහරෙකුට ස්වභාවික හුස්ම වැටෙනවා මිස හැපෙන තැනක් හෝ ඇතුළේන හුස්ම පිටේන හුස්ම වෙනසක් වැටෙන්නේ නැහැ. හැබැයි හොඳට දන්නවා සතියෙන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ හුස්මේ තියෙන්නේ කියලා. ඉතින් ඒක ලකුණක් වශයෙන් ගන්න පුළුවන්. එයාට තියෙන්නේ සමතේට බර සමාධියට බර චරිත ලක්ෂණය. නමුත් යම් කිසි කෙනෙකුට උෂ්ම හොඳට ස්වභාවයෙන් ගන්න ගමන් ඒ වදින තැනත් වැටහෙනවා. මේ ගන්න උෂ්ම මේකයි පිට වෙන උෂ්ම මේකයි කියලා සංසුද්ධියක් කියනවා. වෙන්කොට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒකම හුස්ම ඇතුල් වෙනකොට එයා හොඳටම දන්න මේක පිට වෙන හුස්ම නෙවෙයි කියලා. ඒ වගේ මේක හිතවිල්ලකුත් නෙවෙයි සද්දෙකුත් නෙවෙයි වේදනාවකුත් නෙවෙයි මේ ඇතුළේ වෙන හුස්ම කියලා ඒ දැනීමෙන් අතර වෙන්නේ ඒ ඇතුළේ වෙන හුස්මේ තියෙන අංග ප්‍රත්‍යංග ස්වභාවික ලක්ෂණ අල්ලගන්න. ඒතර පිට වෙන හුස්ම එනකොට අර වාගේම සාදර හැඟීමකින් මේක ඇතුළේ වෙන හුස්ම නෙවෙයි පිට වෙන හුස්මයි සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි මේකේ ලක්ෂණ මෙහෙමයි කියලා ඇතුළේ හුස්මයි පිටින් හුස්මයි වෙන් කළ අන්තව ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ සමතෙටත් ඉක්මවපු විපස්සනා පැත්තට ගෙනාපු උපනිෂේ සම්පatti තියෙනවා. ඉතින් මේක ඇත්තටම දියෝගාවචරයට හිතා ගන්න අමාරුයි සමහරලාට ගුරු උපදේශකින් තොරව ඇත්තටම කොහෙද යන්නේ කියලා නමුත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලායි මම මේ තොරතුරු ඉස්සරහින් තියන්නේ. ඉතින් අපි හිතමු යම් කිසි කෙනෙකුට ඇතුළෙන් පිටින් වෙනසක් වැටෙන්නේ නැහැ. හැපෙන තැනක් වැටෙන්නේ නැත්නම් ඒ යෝගාවචරයකින් අදහස් කරන්නේ හුස්ම හිත තියෙනවා ආනාපාන සතිය තියෙනවා සමතේ වැඩෙනවා. එහෙමනම් එයා දිගටම ඒ සමත භාවනා කරගෙන කරගෙන යනකොට නැත්නම් ආනාපාන සතිය වඩාන වඩාන යනකොට ඒ ආස්වාස ප්‍රස්වාසයත් බලන හිතත් එන්නේ එන්නේ එන්නේ ඇසුර වැඩි වෙලා ලං වෙන්න ලං වෙන්න ඒ බලාණේ ඉන්න අරමුණත් හිතත් මිස වේදනා හිතවිලි සද්ද බාධා නැතිනම් වෙන විදිහට කරන නීවරණ බලපෑම නැතිනම් අර හිතේ සිදුවෙන නීවරණ දුරු වීමෙන් ඇති වෙන පිරිසිදුව ආලෝක නිමිත්තක් විදිහට පේන්න පටන් ගන්නවා. කෙලසිච්ච හිත අන්ධකාරයි කලුසුදු කලවමක් තියෙන. නීවරණ දුරු වෙන්න දුරු වෙන්න දුරු වෙන්න අඳුර කපාගෙන අරුණ නගිනවා වාගේ කලෙලි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙද්දී ආනාපානෙම අත නෑර දිගටම මේ එන පේන එළිවත් බලන්නේ නැතුව ආනාපානෙම කරන ගියොත් එnde ende ende ende ඒක සාමාන්‍යයෙන් කලෙලි වෙච්ච හිත අන්තිමේ සුදු පිටියක් දිහා බැලුවා වගේ මැරිච්ච තන් නොසෙල්ලෙන හිතක් බාට සුදක් බාටපත් වෙනවා. ඉසල පේන්නේ නිකන් මීදුමක් වගේ. එහෙට මේ යන බලාකුලක් වගේ. නමුත් අන්තිමට කියලා මේක ස්ථිර සුදක් බාටපත් වෙනවා. ඒ සුද පැතිරලා තියෙන්නේ ඒක හොඳට ගෙවෙමින් පවතින ආනාපානෙන් බලන හිටියොත් මේ අතන මෙතන තියෙන සුදු ඔක්කොම එකතු වෙලා පෑතැටියක් වාගේ හඳ තැටියක් වාගේ රොටියක් වාගේ පිඟානක් වාගේ එක රවුමට එන්න පටන් ගන්නවා. ඇවිල්ලා ඒක අර මැරිච්ච සුදු නෙමෙයි සක්‍රිය වෙන්න පටන් ගන්නවා. සක්‍රිය වෙලා ලං වෙන්න වෙන්න වෙන්න හරියට වීදුරු කෑල්ලක් හරහා බලනවා වගේ එහෙම නැත්නම් මේ සුදු මේ ටියුබ් බල්බ් එක තියෙන නිල් ආලෝකයේ වගේ එහෙම නැත්නම් උදාතරුවේ තියෙන කාන්තිය වගේ අර සුද විනිවිද පේන පැත්තට යන්න පටන් ගන්නවා. දියමන්ති සුදකට යන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ අර සමාධිය එන්න එන්න එන්න එන්න හොඳට දියුණු වෙනවා. ඒක සමත සමාධිය. ඉතින් එහෙම වුණාට පස්සේ වෙනසකට වෙන්නේ අර පේන ආලෝක ලපය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔමරි පපා මුකුළු පපා ළඟට ළඟට ළඟට ළඟට ඉන්න පටන් ගන්නවා. ඇවිල්ලා එක තැනකදී සම්පූර්ණයෙන්ම ඒ ආලෝකයට හිත බැසගත්තා වගේ අර්පණ අවස්ථාවට යනකොට අපි කියනවා අර්පණ සමාධිය කියලා. ඒක ටිකක් සූක්ෂම කොටස් වර්ගයක් තියෙනවා මේ වශීකල යුතු. මොකද මේ ආලෝකේ පේනකොට හුඟව දෙනෙක් ආලෝකේ බලලා ආනාපානිය අමතක කරනවා එතකොට සතිය කැඩෙනවා. පුළුවන් තරම් කියන ආලෝකය දිහා බලන්නේ නැතුව ඒකට නිසිනින්ද වැවෙන්න ඇරලා ආනාපාන දිගේම අරයි යන්න කියලා මම මේ ටිකක් වැඩිපුර කියන්නේ අර සමත යානික යෝගාවචරයාගේ සමතේ හැදිලා එනවනම් ඒක කොහොමද තනවා වඩා ගන්න කියලා. නමුත් අපි හිත මේ වෙනකොට යෝගාවචරයට හැපෙන තනත් වැටහෙනවා ආස්වාස් ප්‍රසාර දෙකෙත් වෙනස වැටහෙනවයි කියලා. ඉතින් එතකොට ඒකෙන් කියන්නේ යෝගාවචරයට විපස්සනා පැත්තට නැඹුරුවක් තියෙනවායි. ආන්න එහෙම කරගෙන යන වෙලාවේ යෝගාවචරය ඇතුල් වෙන හුස්ම සීතලයි පිට වෙන හුස්ම රස්නියයි ඇතුල් වෙන එක දිගයි පිට වෙන එක කොටයි ඇතුල් වෙන එකේ පිරිමැදි මේමයි පිට වෙන එකේ පිරිමැදි මේමයි කියලා වෙන සද්ද වේදනා හිතවිලි නැතුව අරමුණේම හිත පවත්තන්න පටන් ගත්තොත් විශ්වාසයක් ඇති වුණොත් දැන් මෙතන තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයට අරමුණු වෙන්නා වූ වායෝ පොට්ටබ්බ ධාතුවයි ඒක බලන හිතයි විතරයි කෙලෙස් නැහැ. සද්ද වේදනා ඉතිරි නැහැ. මෙන්න මේ කාලය ඇතුළත බලන අරමුණයි හිතයි විතරයි කියලා. එතකොට පේනවා මේ බලන අරමුණ වායෝ ධාතුව රූප ධර්මය ආස්වාස් ප්‍රස්වාසයෙන් මාරු වෙනවා. මාරු වෙනකොටම හිතෙන් අල්ලනවා. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා. එතකොට විනාඩි 10 15 20 බලාන ඉන්නකොට මේ රූප ධර්මයක් මේ නාම ධර්මයමුත් ඇර වෙන මොකක්වත්ම මේක නෑ අත්දැකීමේ තියෙන්නේ රූප ධාම දෙක විතරයි. හැබැයි මේ தත්ත්වය අරසා වෙන්නේ එකම අරමුණේ හිත පවතිනකොට. ආදුනිකයාට. අනේ එතකොට කියනවා මේ බලන රූප ධර්මයේ මේ ආස්වාසි මේ ප්‍රස්වාසි මේ මුල මේ මැද මේ අග කියලා සාංශුද්ධෙන් දැක ගනිමින් වෙන දිහාට හිත නොයා ඉන්න වෙලාවේදී ඒ රූප ධර්ම වලට කියනවා රූප මේක බලන හිතට කියනවා නාම කියලා මේ නාම රූප දෙක වෙන් කරලා වටහා ගන්න අවස්ථාව කියලායි පොතේ සඳහන් කරලා තියෙන්නේ. මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. හැබැයි තාමත්ම ලාමකම එක මේ. මොකද රූප ධර්ම ලෝකේ තියෙන ආනාපාන විතරක් නෙවෙයි. නමුත් අපි අර සමත සමාධිය නැත්තම් සමත උපක්‍රම වලින් ආනාපානට විතරක් යොදලා ඒක අගය කරලා ඇති කරගත්ත ගැම්මෙන් තමයි අපි දැන් ඒ මත පමණයි හිත පවතින්නේ. ඒ හිතයි බලන රූපයයි විතරයි නාම රූප දෙක විතරයි ආනෝම කරගෙන කරගෙන කරගෙන යනකොට මේ ආස්වාස ප්‍රස්වාස දෙක කියලා කියන්නේ වායෝ ධාතුව පමණක්ම නෙවෙයි. මේ වායෝ ධාතුවේ උණුසුම් සිචිලත ගතිය තියෙනවා. වායෝ ධාතුව කියලා කියන්නේ අපි දන්න කම්පන චංචල ගති. ඒක වායෝ ධාතුව නේ. ඒකේ උණුසුම් සිචිල් ගති දෙකෙන් පේනවා මේක තේජෝ ධාතුවට මිශ්‍ර වෙලා තියෙන කියලා. පිරිමැදෙන ගතිය, ඇතිල් වෙන ගතිය ගොරෝසු ගතිය කියලා කියන්නේ පටවි ධාතුවේ නියෝජනය. තව සමහර වෙලාවට තියෙනවා නිකන් මේ ගලන හුස්මේ දියර ගතියක් වගේ. ඒකට කියනවා වැగిරෙන ගතිය කියලා. සමහරට මේ වැగిරෙන ගතිය වශයෙන්මත් පේනවා. හොඳට බලන හිටියොත් පේනවා මේ වායෝ ධාතු විතර නෙවෙයි පඨවි ආපෝ තේජෝ හැම එකේම නියෝජනයක් තියෙන නිසා අත් දකින්න හැටි ආස්වාසයක් දකින්න මෙහෙමයි ප්‍රසවාසයක් දකින්න මෙහෙමයි කියලා පුළුවන් තරම් පැතිකඩ බල බල බල බල යනකොට මේ නා රූප ධර්මයේ පවතිනව පට වියාපෝ තේජෝ වරින් වර වරින් වර හැඩතල මාරු කරමින් විවිධ ජවනිකා රඟපානවා. හරියට වේදිකාවේ නළු නිළිය හතර දිනක් ඉන්නවා එක එකනා ප්‍රධාන නළුවා වෙනවා වරින් වර. මෙන්න මේක බලාන ඉන්න ඉන්න ඉන්න තේරෙනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයට විතරක් නෙමෙයි ආස්වාසයෙන් ආස්වාසයට පවා මේ පටවියාපෝ තේජෝ වායෝ වල හතරේ සෙල්ලම් වර්ගයක් තියෙනවා. අන්න ඒක නිසි නින්දේ බලන්න පුළුවන් නම් ඇඟිලි ගැහිම් කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව මේක හොඳයි මේක නරකයි අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා එතකොට ඒකට කියනවා අපි විපස්සනා කරනවා කියලා. නිසි නින්ද වේදිකාවේ නාඩගම යන්න ඇරලා බලාගෙන ඉන්නවා. අන්නේ බලාගෙන ඉන්නකොට නාම රූප දෙක පමණයි නම් තියෙන්නේ ඒ හිතේ කෙලස් තියෙන්නේ මේ බලන දේ පිළිබඳ රාගයක් පහළ වෙන්නෙත් නැහැ, ද්වේෂයක් පහළ වෙන්නෙත් නැහැ, නිදිමත ගති, ආවිද්‍යාව, අන්ධකාර පහළ වෙන්නෙත් නැහැ. එතකොට යෝගාචර තේරුම් ගන්න මේ සතිය දිකට පවතින තාක්කල් කෙලෙස් වලින් තොරව පවතින කාකල් මේ ආස්වාද ප්‍රසවාස දෙකේ විවිධ පැතිකඩ පෙනුනට රාග දෝෂ මොහ ආදී කෙලෙස් වලින් සංකීර්ණ වෙන්නේ නැතුව මේ දෙක විතරක් දැක ගන්න පුළුවන්. අපි හිතමු මෙහෙම දැකන්නකොට කෙනෙකුට තියෙන හිතවිලි බහුලකම කියලා. විනාඩි දෙක තුනක් යනකොට ඔන්න යවනිකාවට ඉන්න දෙන්නේ හිතවිලි එන්න පටන් ගන්නවා. එතකොට මේ හිතවිලි එන දිහත් අර ආස්වාසයේ බලනවා වාගේම ප්‍රස්වාසයේ බලනවා වගේම තරහ නොවි මේ හිතවිලි නොදකින්න පතන් කියන්නේ නැතුව හිතවිලි දිහා බලන්න පුළුවන් නම් ඒකත් විපස්සනාවක් වෙනවා විපස්සනාවක් නොවෙන්නේ මේනේ හිතවිලි වලට වෛර කරනවා නම් තමයි වෛර කරනවා නම් ද්වේෂ අනුසය හිතේ වැඩ කරනවා නමුත් අපි වරුදු නැති හිත අනිවාර්යයෙන්ම හිතවිල්ලක් එනකොට ද්වේෂ කරනවා අකමැත්ත පහල කරගන්නවා එතකොට අපි හිතවිල්ලක් දැකලා හිතවිල්ලට ඇති අමනාප ගතිය නුරුස්නා ගතිය ද්වේෂයක් දැක ගන්න පුළුවන් නම් අපි කියනවා දැන් ඔන්න විපස්සනා වෙන්න පටන් ගත්තයි කියන සද්දයක් ඇහෙනවා ඉඳපු ගමන් දඩස් කාල සද්දයක් එනවා හිතපු නැති. ඊටපස්සේ අපිට ඒ සද්ද ඇති කරන එක තරහ යනවා. ආනාපානෙ කැඩුනයි කියලා සරහ යනවා. නමුත් අපිට මේ සද්ද දැකලා අපි හිතන හොඳ තමන් කැමති ගායකයෙක්ගේ කටහඬ සද්දයක් නම් සතුටක් පහළ වෙනවා. එතන අමනාප කෙනෙක්ගේ සතහනක් සතෙක්ගේ සත කටහඬක් නම් තරහ පහළ වෙනවා. අන්නේ සද්දයක් ඇති වෙනකොටම ඒ සද්ද හේව නැල්ල වගේ පහළ වෙන කැමැත්ත අකමැත්ත දෙක බලන්න පුළුවන් නම් විපස්සනා වෙනවා. ඒ කියන්නේ සද්දේ වේවා කියන හැඟීමකුත් නැහැ, නොවේවා කියන හැඟීමකුත් නැහැ. සද්දෙන් ඇති කරන සංගතිය, සිද්ධිය යටින් වැඩ කරන හීන්නූල දැක ගන්න පටන් ගන්නවා. වේදනා එනවා. වේදනා තියෙන සැප වේදනා, දුක් වේදනා කියලා. සැප වේදනා එනකොට නම් අපි කැමති වෙනවා. දුක් වේදනා එනකොට අකමැති වෙනවා. අන්නේ කැමැති අකමැති බව එන එන තාලෙන් වේදනාවට අමතරව දැක දැනගන්න පුළුවන් නම් අර මේ විපස්සනාව තමයි අනුසය කෙලස් වැඩ කරන හැටි වංචනික ධර්ම වැඩ කරන හැටි අල්ලන්න පටන් ගන්නවා. මේක නිසා ටිකක් අමාරුයි. මේක සංකීර්ණයි. මේක ගැඹුරුයි. ඒක නිසා ආනාපාන භාවනා කරගෙන යනකොට සද්දාවයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. වේදනාවයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. හිචිවිලියවයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. එන එන සද්දෙට වේදනාවට හිතවිල්ලට හිත ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා දන්නවා ප්‍රතිචාර කරන්නේ කොහොමද කියලා දන්නවනම් ඒක මේ විපස්සනා වඩන්ට අත්ලක් වෙනවා හැබැයි එකකින් අදහස් කරන්නේ මේ සද්ද ගෙන්න ගන්නයි කියලා වේදනා ගෙන්න ගන්නයි කියලා හිතවිලි ගෙන්න ගන්නයි යන පාරේ හම්බෙන දේවල් වලට හැප්පෙන්නේ නැතු වෙන එකයි මේකෙන් අදහස් කරන්නේ ආන්නීම කරගෙන යනකොට වේදනා හිතවිලි සද්ද වලට තරහ නොවි හිත නරක කරගන්න නැතුව වැඩි වෙලා ඉඳගෙන ඉන්නත් පුළුවන්. අර මූල කර්මත්තානේ ආනාපානේ වැඩි වෙලාවක් ඇසුරු කරන්න තියෙන ඊට වැඩි වෙනවා. අන්නේ විදිහට කලෙලියක් ආවොත් ඒ යෝගාවචරයට කියනවා හැම ආස්වාසිකම හැම ප්‍රස්වාසිකම හට ගන්නකොටම එළඹ සිටලා කොහොමද මේක හටගන්නේ කියලා මුල බලන්නේ කියලා. ඇයි එහෙම කියන්නේ? අර ඉස්සලා විදිහට ආස්වාස් ප්‍රස්වාස දෙක බලලා මේකේ තියෙන්නේ නාම රූප දෙක පමණයි. බලන වායෝ පොට්ටබ්බ ධාතු ඇතුළු රූප කොටස තියෙනවා. පෙනෙන බලන හිත තියෙනවා මේ දෙක විතරයි කියලා බැලුවොත් එහෙම වෙලාවක තේරෙයි මේකේ ජීවාත්මය කියලා ආත්මසාරයක් මේකේ නෑ බැලලා පෙන්වන්න වෙන් කරන්න පුළුවන් නාම රූප දෙක විතරයි තියෙන්නේ. නමුත් මේවා කොහෙන්ද මෙතෙන් ආවේ? කොහොමද මෙහෙම එන්නේ කියලා බලන්න නම් ඒ නාම මතුවෙනකොටම රූප මතුවෙනකොටම එළඹ සිටින්න යම් වෙලාවකට යෝගාවචරයට හුස්ම ඇති වෙන හැටි, පවතින හැටි දෙකම ආස්වාස ප්‍රස්වාස වශයෙන් දෙකම බලන්න ඉන්න පුළුවන් නම් තේරෙනවා මේ හුස්ම ඉතාමත් බලාවට පටන් ගන්න ගොරෝසු වෙනවා අපි දිනු කරපු නැති මනසට පේන්නේ ගොරෝසු හුස්ම විතරයි හොඳට දිනු කරන්න දිනු කරන්න මනස ඊට වැඩිය සියුම් මට්ටම වල ඉඳලා ගොරෝසු වෙන හැටි කාලාන්ත රූපාන්තරණයක් විදියට පරිණාමයක් විදියට දකිනකොට ඒක මේ දෙයයන් ආසමවපු එකක් නෙවෙයි සියුම් දෙයක් ගොරෝසු වීමක් විතරයි පෙන්නේ කියලා. බඩේ තිබුණු කලල රූපේ තමයි ඔය වැඩිලා බබෙක් බාටපත් වෙන්නේ. ඒ බබෙක් තමයි කොල්ලෙක් බාටපත් වෙන්නේ කොල්ලෙක් තමයි මැද වයසේ මිනිසෙක් බාටපත් වෙන්නේ වයසක කෙනෙක් බාටපත් වෙන්නේ කියලා ඒකේ ආරම්භය බලන්න පටන් අරගත්තාම ඒක විශාල පටිච්ච සමුප්පාදයේ පිළිබඳව හේතුඵල ධර්මයේ පිළිබඳව පළවෙනි වූත් වැදගත් වූත් පියවර බාටපත් වෙනවා. ඒ නිසා හොඳට සීලයක ඉඳලා සමාධියක් ඇති කරන අරමුණ යාලු කරගෙන හාද කරගෙන නැවත නැවතත් ආස්වාසයේ මාස්වාසයේ මාස්වාසයේ මතුවෙනකොට ඒකේ හටගැන්ම දැක ගන්න උත්සාහ කරනකොට ඒ ආස්වාසය සහ ආස්වාසය හටගන්න ප්‍රස්වාසය සහ ප්‍රස්වාසය හටගන්න දෙක දැකීමට කරන උනන්දුව තුලින් තමයි මේ පටිච්ච සමුප්පාදය කියන ධම්මටිති ඥානය කියන එහෙම නැත්නම් පච්චේ පරිග්‍රහ කියන එක නැත්නම් සප්පච්චේ පරිග්‍රහ කියන එක අල්ලගන්න පටන් ගන්නවා. ඒක විපස්සනා විචින් දැන් හොඳ මේ දියුණුවකට මුල් බැස ගැනීමකට හේතු වෙනවා. ඒ නිසා හොඳට ආස්වාද ප්‍රසවාසයේ දිගට කරන්න යනකොට ආස්වාසයේ මුල ආස්වාසයත් එක්ක බලන්න කියන. ප්‍රසවාසයේ මුල ප්‍රසවාසයත් එක්ක බලන්න කියනකොට ඒ හේතු ධර්ම තේරෙන්න පටන් අරගත්තොත් මේකේ මුලට මෞංකාර දෙවි කෙනෙකුත් නැහැ. තියෙන්නේ මේ නාම රූප දෙකම තමයි හේතු වෙන්නේ පළ වෙන්නේ. ඉස්සලා ඇති වෙච්ච ඵලෙ ඊගාවකට හේතු වෙනවා. ඉතින් ඒකේ සම්පූර්ණ එක දවසක් මට මතකයි ප්‍රශ්නයක් අහලා තිනවා කොහොමද මේ පටිච්ච සමුප්පාදේ මේ විචා ගැඹුරක් තියෙනවා එක්ක දැනගන්නේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ජීවිත සම්බන්ධ වෙන්නේ ආස්වාසිය මත වෙනකොට මුල දිහා බලන්න. ඒ නයි නැවත නැතු මත වෙනකොට බලන් ඉන්නවා. ඒ වගේම ප්‍රසවාසයේ මතුවෙනකොට එන්නත් ඉස්සලා අවදි ඇති කර ගන්න ඕනේ. මෙන්න මේක පුරුදු කරපුත් දවසක ඕනම කෙනෙකුට හම්බ වෙනවා ලාභයක්. Tamanට තරහා යන්නකොට තරහා යන හැටි. ලාවට පටන් අරගත්ත තරහා දල දඬු ඡණ්ඩපරස තරහක් බවට පත් වෙන හැටි තරහේ මුල දැක ගන්න පුළුවන්. මේ ආස්වාසේ මුල දකින්න. ඒක තද්ද බල ආසාවල් පෞසිද්ධ කරගන්න විදිහේ විචික්‍රම කෙලස් වලටපත් වෙන තරමේ ආශාවන් පහළ වෙන හැටි දක ගන්න පුළුවන්. ඒක හිතන්න නම් බෑ මෙහෙම බනහනකොට නම් කවදාකවත් හිතන්න එහෙම දෙයක් වෙයි කියලා. නමුත් මේ මූල ධර්මෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ නාම රූප දෙක දැනගත්තට පස්සේ පච්චේ පරිඝා ඥානය කියලා කියන්නේ යමක හේතුව දැක ගැනීමේ ඥාන. මේකට උපමාවක් මම කියන්නම්. සමහර විටක උපමා වලින් වැටහිම හොඳයි. අපි මේ බුදු පිළිම ඉස්සරහා මැටි පහනක් තිබ්බයි කියලා හිතන්නේ. එහෙම නැත්නම් ඉටිපන්දමක් ගැහුවයි කියලා හිතාන. ඉතින් අපි ඔක්කොම දන්න විදිහට ඉටිපන්දම ගහපුවම ආලෝකමත් වෙනවා. හොඳට බලන්න ඉටිපන්දම පාමුලට ඉටිපන්දම විශ්ීමේ හේවණල්ලක් දාගන්න. පහනක් පත්තු කරවම් පහනේ මුලට පහන හේවණල්ලක් ඇති කරගන්නවා. අපි කවදාකවත් හේවණල්ල දකින්නේ නැහැ. අපි දකින්නේ ආලෝකය විතරයි. ඒ මොකද අපි මුල බලන්නේ නැහැ අපි බලන්නේ පහනෙන් විහිදෙන දේ විතරයි. නමුත් පහන කරන්නේ මොකද්ද? Tamange මුලට අන්ධකාරයක් ඇති කරගන්න එක තමයි. ඉටිපන්දමත් කරන්නේ ඒකම තමයි. ඒ නිසා ඔය ඕනම දෙයක හටගන්න තැන බලන්න ගියාම අපි නොහිතන බලාපොරොත්තු නොවිච්ච පදනමක් තියෙනවා. ඒ නිසා වෙදෙක් ගාවට ලෙඩෙක් ගියාට පස්සේ ලෙඩා කොච්චර හයියෙන් හෙන්දිර ගියාවත් වෙදා ඒකට වෙදකම් කළත් වෙදා බලන්නේ රෝගේ මූලය කොහෙද කියන එකයි. හෙන්දිර ගාවට බෙහෙත් දෙන එක වෙනම කතාවක්. ඒ රෝග ලක්ෂණ වෙඩි මුල අල්ලන්න ඕන. ඒ වගේ තමයි සරුවචන් ආංශේ දුක දැනගෙන දුකට හේතු අල්ලන්නේ පැමිණෙන පැමිණෙන දුක එන්නකොටම දුරුවන් කරන්න හදනව නෙවෙයි. අවබෝධ කරන දැනගන්නාසුළු විදියට කොහෙන්ද මේක පහළ වෙන්නේ කියලා බලන්න පටන් අරගත්තොත් ආස්වාසේ පහළ වීමේ ක්‍රමයේ තුල ඔක උත්තරේ තියෙනවා. ප්‍රස්වාසයේ පහළ වීමේ ක්‍රමයේ තුල ඔක උත්තරේ තියෙනවා. එතකොට ඒක ආශාවේ පහළ වීම, තරහයේ පහළ වීම, නිදිමතේ පහළ වීම ඊර්ෂ්‍යා ක්‍රෝධ මානවල පහළ වීම යාන්තමට අල්ලන්න පුළුවන්. ඒකේ කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. ඒක බුදුහාමුදුරුවන්ගේ විපස්සනා පැත්තෙන් කියන්නේ අරමුණ මුලත් එක්ක අල්ලන්න පුළුවන්කම. හේතුවත් නෑ ආස්වාසයත් ආස්වාසයේ හේතුවත් ප්‍රස්වාසයත් ප්‍රස්වාසයේ හේතුවත් අල්ලන්න පුළුවන්. මෙන්න මේක විතරයි යෝගාවචරයා මෙතෙන්ට යනකම්ම තල්ලු කරන්න කියනවා. එහෙම වෙනකොට මජ්ජේ සූත්‍රය වගේ සූත්‍රවල සරුවත්සංශ පෙන්ලා දීලා තිනවා යමක මුල දැක්කානම් ආස්වාසිය දකින්නත් එක්කම ආස්වාසිය මුල දැක්කනම් මේක පුරුදු කරන්න පුරුදු කරන්නට ආස්වාසියේ අග දකින්නවා කියන එක ඒකාන්තෙම සිද්ධ වෙනවා කියන. උනන්දු කරන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ විපස්සනා වශයෙන් අරමුණේ මුල බලන එක විතරයි. මුල බැලුවොත් අග පෙවෙන්නේ. හැමදාම පාන්දර නැගිලා ඉර නගින හැටි බලාන හිටියොත් අපිට පේන්නේ කන්ද කපාන ඉර නගින හැටි. නැත්තම් සිටිජේ කපාගෙන ඉර නගින හැටි. ඉතින් එහෙම ඉර නැගලා මුදුනට ආවට පස්සේ ඒ පුද්ගලයාට තේරෙයි මේ ඉර කියන එක গুপ্ত ධර්මයක් මොකක්වත් නෙමෙයි පොළොවට වැහිලා තියලා මතු වුණා හැන්දෑවට වෙන්නේ ඔක අනිත් පැත්ත පොළොවටම ගිලියන එක. ඒක සූර්ය දේවිය නමස්කාරයක් ඕන කරන්නේ නැහැ. සූර්ය කියලා කියන්නේ මේ පෘථිවිය කියලා කියන භෞතික වස්තු මේ එකිනෙකක් කලවම් වීමක් විතරයි තියෙන්නේ මේකේ গুপ্ত දෙයක් නැහැ. ඊට නගිනවා බැලුවා නම් ඊට බහිනවා බලන එක ඕනෙත් නෑ කොහොමඩක්වත් දැකපුවාම විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසආදයේ මුල බලන තීන්දුව කරන එක තද විපස්සනාවක් එහෙම කෙරුවොත් ආස්වාද ප්‍රසආදයේ අග දකින්න පුළුවන් වෙනවා. අන්න එදාට තේරෙයි ආස්වාසේ අග නතර කරලා ප්‍රස්වාසයේ මුල පටන් ගන්න ඉස්සලා අන්ධකාරයක් තියෙනවා. ප්‍රස්වාසයේ අවසාන ඉඳලා ආස්වාසේ පටන් ගන්න තැන ඉඳලා අහුවෙන්නේ නැත්තනක් තියෙනවා. හැම හුස්ම දෙකක් අතරම හිස් තැනක් තියෙනවා. මෙන්න මේක අල්ලාගත්ත පස්සේ තේරෙනවා මෙව එකිනෙකට පුරුක් වශයෙන් ගැට ගැහිලා මේ ජීවිතේ ගැට ගැහෙන එකක් මිස එක දිගට ගලන සදාතනික දෙයක් නැහැ. ආස්වාසයක් වෙනවා ප්‍රසවාසයක් වෙනවා ආස්වාසයක් වෙනවා ප්‍රසවාසයක් වෙනවා. මේකෙදිත් හොඳට ලං වෙලා බැලුවොත් එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස 10 ගණක් තියෙනවා. හරියට පොතක පිටකොන්ද පැත්ත බැලුවොත් එක තලයේ තිබුණාට කොළ තියෙන පැත්තට යන බැලුවොත් කොළ රාශියක් එකතුල තමයි ඝනකම හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ හොඳට ලං වෙලා ආස්වාස ප්‍රසවාස දිහා බලනකොට ආස්වාසය ඇතුළෙත් කීයතක කටු තියෙන පැත්ත අත ගෑවා වගේ ගැසි ගැසි ගැසි ගැසි ගැසි තමයි යන්නේ. ප්‍රසවාසයේ එක දිගට ගලණයක් නැහැ ගැසි ගැසි ගැසි තමයි යන්නේ. මේ සෑම ගැසීම් දෙකක් අතරම ආස්වාස ප්‍රසවාස දෙක අතරමැද වගේ හිස්තනක් තියෙනවා. අපි සති නැත්තම් ඉක්මනට වැඩ කරන්න පටන් අරගත්තොත් මේක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේක චීන කන්නාඩියට දැම්ම වගේ ලොකු කරලා බැලුවොත් ක්‍රියාවක් කියලා දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ හැම වෙලාවෙම තියෙන ක්‍රියාවලියක්. උපමාවට කියනවා අපි ගොම්මන් වෙලාවක හරි පාන්දරක හරි යනකොට කඩි peeliයක් කරනවා. ගේරි peeliයක් කරනවා කූඹි peeliයක් කරනවා නම් ඒ ගොම්මනේ ඈතට පේන්නේ ලී කෝටුවක් වගේ එකයි. එහෙම නැත්නම් වැලක් වගේ. කඹයක් වගේ. නමුත් අහම්බෙන් හරි ලං වෙලා බැලුවොත් පේනවා නලියන ගතියක් ඒකේ තියෙනවා. වැලක්න කෝටුවක් නම් නලියන්න බෑනේ. තව ලං වෙලා බැලුවොත් පේනවා එකා පිටිපස්සේ කා යන කූඹියෝ මිස එතන කෝටුවක් කියලා දෙයක් නැහැ. ඈතට වෙලා බැලුවොත් නම් පේන්නේ ස්ථිර ඝන සාර දෙයක් ස්ථිරව තියෙනවා. ලං වෙලා බැලුවොත් පේනවා එකා පිටිපස්සේ කා යනවා. ඒක නිසා මේ ක්‍රියාවලිය සවිස්තරව ලංකලා බලන්න හොඳ සතියකින් එකම අරමුණ දහස්වර බලනකොට මේ හැම එකක්ම කැඩි කැඩි කැඩි කැඩි යන දේවල් බවත් හැම කැලි දෙකක් මැද හිස්තනක් තියෙන බවත් මේක දිහා බලන්න බලන්න හිතෙන්නේ භාවනා කැඩෙනවා කියන. නමුත් භාවනා කැඩෙන එක නෙවෙයි වෙන්නේ සතිය තව තව දියුණුව. එතකොට මුල මැද අග කියන අරමුණේ තුන් පැත්තම දකින්න පළවෙනි වතාවට ජීවිතේ පටන් ගන්නවා. ඒකට කියනවා සම්මසන ඥානය කියලා. සම්මසන ඥානයේදී පොද්දුවේ Tamanට දැක් ගන්න පුළුවන් ඉපදෙන හැම කෙනාම කොච්චර කරත් මැරෙනවා. අපි ජීවිතයේ උප්පත්තියට උපන්දින සාද පැවැත්වුවාට මරණයට කැමති නැහැ. උප්පත්තිය කියන එක මරණයත් එක්කම එන එකක්. මරණය කියන එක උප්පත්තියත් එක්කම එන එකක්. ඒ නිසා හැම උප්පන්න සාතිකයකම මරණ සාතිකයක් වෙනවා. කිසිම උප්පන්න සාතිකයක් ලෝකේ සදාකාලික නැහැ. ඕන නසත්‍රකාරකෙන් අහන්න ඒ මනුස්සයා කියයි මේ හැම හඳහනක්ම තියෙනක අනිවාර්යයෙන්ම කවදාරි මැරෙනවා. මරණ දවස දන්නේ නැති විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඕක නසත්ත කර්ත දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. හැබැයි ඉපදුන නම් මැරෙනවා. ඒක ඉති වළක්වන්න විදියක් නෑ. ආන්නේ ඒක හංගගෙන ඉන්නේ අපි ජීවත් වෙන අපි හැමදාම මේ විදිහට තරුණ පහේ තාලෙට සෙල්ලක්කාරකම් කරගෙන ඉඳී කියලා. කවදා හරි වම තියන්න ඕන තැන වම තියාගන්න බැරි උතුර දකින්නකොට බලනකොට වම පේන දකුණ පේන අංජබජල් වෙලාවක් එනවා අපට. මේ තරුණව ඉඳගෙනම ඒක පුංචිවට දකින්න වෙලාවක් තමයි සම්මසන ඥාන කියන ආස්වාසේ පවා ලාවට පටන් ගන්න ගොරෝසු වෙලා ගෙවිලා යනවා. ප්‍රස්වාසයත් ඒ වගේ ගෙවෙනවා. මෙන්න මේ සංසිද්ධිය සංකල්පනේ තමයි හැම තැනම ජීවිතේ තියෙන්නේ. එතකොට සම්මසන ඥාන කරන වෙලාවේදී පළවෙනි වතාවට යෝගාවචරයට මේ සෑම දෙයකම තියෙන පෙරලි ගතිය. විපරිණාමය කියලා සරුවචනසේ මතක් කරලා තියෙන්නේ. මේ විපරිණාමය පේන්න පටන් ගන්නවා හුඟ දෙනෙක් භාවනායේදී නතර කරනවා බය වෙලා. කැමති නැහැ ඒකේ අනිත්‍ය දකින්න. ඒකටයි සීලය අවශ්‍ය කරන්නේ. එතෙන්ට යනකොට සීලය තිබුණ නැත්නම් වෙවුලන්න පටන් ගන්නවා. වෙන වෙන්න පටන් ගන්නවා. සහලවන්න පටන් අර ගන්නවා. වමන යන්න පටන් අර ගන්නවා. দাঁඩි දාන්න පටන් අර ගන්නවා. নানা ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා. මොකද ඒකේ අර අපි ගත්ත වටිනා කියලා හිතාගෙන හිටපු මේ දේ කැරිලා බිඳිලා යන සුළුයි කියලා තේරුම් ගන්නකොට ඒක ජීවිතේට ලොකු ઈચ્છා බංගත්වයක් ඇති කරන එකයි ਸਰවඥාන්සේ මතක් කරන්නේ ඉතින් යනකොට හොඳ සීලයක පිළිටන්න ඕන හොඳ සමාධිය සද්ධාාවක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් භාවනා දියුණුවට යනකොට උඟ දෙනෙක් කියනවා භාවනා කැඩලා කියලා ඒක ගුරුවරයා මාරු කරනවා නැත්නම් කමටහන මාරු කරනවා නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා නමුත් ඇත්තටම වෙන්නේ භාවනා දියුණු වෙන එකයි ඒ නිසා මේ වෙලාවේදී සාකච්ඡානුගහිතය ඉතාමත්ම වැදගත්. ඒක අහලා තියෙන එකත් ඉතා වැදගත්. ඒ නිසා පළවෙනි වතාවට සම්මස්න ඥානෙට යනකොට යෝගාවචරයෙන් අහනවා මොකද කියන්නේ? කැමැතිද භාවනා කරන්න කියලා. ඒක හරියට කියනවනම් අර තුන්කුරුදුල් පිල්ලිය ගන්න ගිහිල්ලා කපුවා සෝහන් කොට උඩ මතුරනකොට පිල්ලිය නැගිටිනවා. පිල්ලිය නැගිටිනකොට මේ මේ දුම්මල ටික දෙන්න ලේ කොටු ආරම්මන දෙන්න කිය කැපකාරයා කොට්ටුරුවයි කියලා. කියන්නේ කබය වුණොත් මොකද වෙන්නේ? නිසා යන්න ඉසලා කියලා යන්නේ කැපෙන්න මේ මතුරුන මිනිස්සයා ඔබ මයි ළඟ ඉන්න ඕනේ මම අත දිගානව මට දුම්මල ටික දෙන්න ඕනේ ලේගටුව දෙන්න ඕනේ උක්දණ්ඩ දෙන්න ඕනේ ඒ නිසා ඔබ බය වෙන්න එපා මන්ත්‍රේ මැතුරුවොත් නම් පිල්ලිය නැගිටිනවා ඉතින් ඒ නිසා භාවනාවට යන කෙනත් ඇත්තටම යන්න ඕනේ යම් තැනකදී ලාවට හෝ මේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය තේරෙන්න පටන් ගන්නකොට ඒ තමන්ගේ ඇතුළත කොන්දපණ නැත්තම් ආධ්‍යාත්මික පිටකොන්දක් නැත්තම් සීලේ නැත්තම් සද්ධාව නැත්තම් අපසර ගන්න. එහෙම නොවි ඉදිරියට යන්න නම් අපි ලෑස්තිලා යන්න ඕනේ විපස්සනා කියන්නේ අනිවාර්යයෙන්ම මුලැමැදාක පෙන්වන දෙයක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්වන එකක්, ඇති හැටි පෙන්වන එකක්, අනුසේ ධර්ම පෙන්වන එකක්. ඒකේ තාම නියම චිත්‍රය පෙන්වන්න පටන් අරන්නේ. පෙන්වන්න පටන් ගන්නකොටම ওই වගේ පුංචි පුංචි අර වැස්සට ඉස්සලා අන්ධකාර කරන අකුණු ගහගෙන ගොගරවාගෙන එනවා වගේ ලකුණු වගේක් එන්න පටන් ගන්නවා. මුද සත්පුරුෂයාට මේක ලොකු ආඩම්බර ලකුණක්. නමුත් අසත්පුරුෂයාට බය කෙනාට මේක කරගන්න බැරි වෙනවා. මෙන්න මෙතනදී අහනවා මොකද කියන්නේ ඉස්සරහට යනවද නැද්ද කියලා. ඒ සම්මසන ඥානය කියලා කියන්නේ හොඳ කඩයිමක්. ඒක තියෙද්දි මට ජීවිතේ නැති වුණත් මගේ පණ නැති වුණත් මම භාවනා කරන්න ඕනේ මේ ජීවිතේදී මේ ශාසනය මේක ලබා ගන්න ඕනේ කියලා. ඉදිරියට ඉදිරිපත් වෙන යෝගාවචරයට විතරක් සැක සංකා දෙක කාංකා විතරන විසුද්ධියේදී සැක සංකා දුරු කරලා උද්‍යප්පේ ඥාන මට්ටමට වැටෙනවා. උද්‍යප්පේ ඥානෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඈත තියා මූල මැද අග වශයෙන් දකපු එක සීග්‍රයෙන් ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ කැපෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි ලීසලයක් අරගෙන එනත රතුරුණු ගෙඩියක් අරගෙන එනත තැම්පිච්ච අලයක් අරගෙන හැත්තලා යන පටන් අරගත්තොත් අපි මේ අත කැපෙයිද කියලා බලාගෙන හිමීට මේ තමයි හැත්තලා. පිටි ගන්න. හොඳට බලන්න හොඳ දක්ෂ කෝකියා කපන හැටි. අතර ගත්තාම වටපිට බලන්න ටක් ගාලා කපාගෙන යනවා. අනිත් එක ගත්තත් තියාගත්ත කපන කපන කපන කපන ඒක හරියට කැපෙන්න පටන් අර ගන්නවා යන්ත්‍රයක් කැපෙනවා වගේ. අන්න ඒ වගේ තමයි ආධුනික යෝගාවචරයා අර අපි ඉස්සලා ඉස්සලා චක්කාලි ගෙඩියක් අලා ගෙඩියක් ලුණු ගෙඩියක් පෙති ගන්නවා වගේ තමයි බයෙන් බයෙන් කරන්නේ. හොඳට පූර්ව වෙනකොට ඒක කැපෙන්න පටන් ගන්නවා සම්ම පතුරු වලට. ඒ වගේ තමයි සම්මසන ඥානද උද්‍යප්පේ ඥානට යනකොට අරමුණ පුදුමාකාර වේග වෙන්න පටන් ගන්නවා. අන්න දිදුලන්න පටන් ගන්නවා. ඊටාම සංවීපව පෙන්වන්න පටන් ගන්නවා. බලන බලන අතේ හැම දෙයකම උණුසුම් ගතිය, සිසිල් ගතිය මාරු වෙනවා. කම්පන ගතිය, චංචල ගතිය මාරු වෙනවා. බර ගතිය, හැල්ලු ගතිය මාරු වෙනවා. අනේ ශීඝ්‍ර වෙනස එනකොට සතිය අපි මේ දැන් වැටි වැටි පුරුදු කරන සතිය පුදුමාකාර විදියට කාන්දා ශක්තියකට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තියෙන ධර්මයේදී සද්ධාව ධර්මයේ කෙරෙහි සද්ධාව මේ පිටපොත්ත ලෙව කාපු එකක් නෙවෙයි. හුන්නට හපල කනකොට වගේ එන්න පටන් ගන්නවා. අදිෂ්ඨාන ශක්තියකුත් එනවා. දැන් නම් වැඩේ අල්ලලා තියෙන්නේ කියලා. ඒ වගේම හිතේ අර සමත යෝගාවචරයගේ තරමට වගේ විපස්සනා යෝගාවචරයගේ හිත ප්‍රභාසර වෙන්න පටන් ගන්නවා. හරියට බය නැතුව මේකට මුණ දුන්නොත් පුදුමාකාර ප්‍රීතියක් සහ සුඛයක් එන්න පටන් අර ගන්නවා. නිකන් හරියට පුංචි බෝට්ටුවක නැගලා රළ තියෙන මොහොතක ඉඳගෙන ඉන්නකොට බෝට්ටුව ඉහළ පහළ යන ගානේ Taman අර පැද්දි පැද්දි ඒකේ මේ නැලවිල්ල ගන්නවා වගේ. එතන රිලෙවෙක් වඳුරෙක් කොයික අත්තකට නැගලා පැනපු ගමන් ඒ අත්ත පැද්දෙන ගානෙට ඌ ඒක පැද්දෙන්නේ ආනේ වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේ නාම රූප ධර්ම වල. ඒ තියෙන හැම සම්පූර්ණ කම්පන චංචලකික තමයි හිත සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය උද්දුම විදිහට පහළ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක දක්ෂ, වීරවන්ත, ඒ වගේම ලෑස්තිලා යන යෝගාවචරයට තමයි දැක ගන්න පුළුවන්. නමුත් ඒකෙදිත් කියනවා මේවා දකිනකොට මේවා කොච්චර මේ ಗುಣධර්ම ඉස්මතු වෙලා එනවාද කියනවනම් ඊයවාගෙන යනවාද කියනවනම් Taman රහත් උනාද කියලා හිතන තරමට සැක උපදිනවා කියන්නේ. නැගිටලා පරියන්කෙට ගියත් එළියට ගියත් දකින දකින දේ විදිහට වෙනස් වෙන ගතිය පේන්න පටන් ගන්නවා. කවදාකවත් භාවනාවේදී එතකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ, වේදනාවක් දැනෙන්නේ නැහැ, සාද්ද නෙවෙයි හෙන ගැහුවත් අරමුණේ හිත පිට යන්නේ. ඒ තරමටම අදි탁සේරුවකට වැටෙනවයි කියලා තියෙන යෝගාවචරය ඒ සම්මසන ඥාන ඉක්මවලා උද්‍යප්පේ තරුණ අවස්ථාවට යනකොට හිත මෙතෙක්කල් බලාපොරොත්තු වෙච්ච ආස කරපු භාවනා ගුණ සේරම තොග වශයෙන් ලැබෙන්න පටන් ගන්නවා. එතන තමයි සාකච්ඡානුග්‍රහික ඉතාමත්ම වැදගත් තැන ගුරුවරයෙක් හිටියොත් මතක් කරලා කියනවා මේක හිතේ පෙරලියක් විතරයි මේ තාම රහත්ය සෝවාන්වත් වෙලා නැහැ. ඒ නිසා මේක මම කියා ගන්න එපා මේ ಗುಣ හේතුඵල ධර්මයකින් ආපු දෙයක්. මගේ කියා ගන්නත් එපා. අරමුණ මිහිල් අතාරින්නත් එපා. සතිය කඩා ගන්නත් එපා. දිගට මෙනෙහි කරන මෙනෙහි කරන ගියොත් ওই කියන උපක්ලේශ ධර්ම ඉක්මව ගන්න පුළුවන් වුණොත් යෝගාවචරයට ඊට පස්සේ ඇතිවීම නැතිවී පැවතීම නැතුව හුදු ගෙවි ගෙවි ගෙවි ගෙවි යෑම පමණක් පේන්න පටන් අර ගන්නවා. එතකොට තමයි බලව විපස්සනා නැත්නම් විපස්සනාවේ උග්‍ර தත්වයටපත් වෙන නිසා සම්මසන ඥාණයෙන් එහාට අර මුල බලලා වේග කවන අවස්ථාවෙන් එහාට යෝගාවචර තියෙන වෙන දේ දිහා විනිශ්චය කරන්නේ නැතුව, තක්සේරු කරන්නේ නැතුව දිගට කස කැවි කැවි කස කැවි යන්න ආරණ එක. ඒකට හරිය සීලයක් අවශ්‍යයි. යම් විදියක සීල අඩුපාඩුවක් හෝ සද්ධාවේ අඩුපාඩුවක් හෝ එහෙම නැත්නම් තමන් මාන්නක්කාරකමේ මම දැන් උසස් කියලා හැඟීමක් හෝ ආවොත් ඒකම එතන උපක්ලේශයක් වෙනවා. කෙලේශයක් වෙනවා. ඒකට කියනවා ධම්මුද්දච්චය කියලා බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා ධර්මයේ විසින්ම ඇතිකන උද්දච්චය පාල කරනවා. ඒක ඔක්කොම දන්න නිසා ලෑස්තිලා ගියොත් ඉච්ච ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් එතනදී ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවයේ උග්‍රව තියෙනවා කියලා සඳහන් කරනවා. මොකද ගුරුවරයෙක් හිටියොත් මේක තේරුම් අරගෙන කියලා දෙනවා. අදි탁සිරෝට යන්න එපා. නිචිපතා භාවනා කිරීමේ මේක අරහා විනිවිද යනවා මිස මේකෙන් ආඩම්බර වෙන්න එපා. හැබැයි ආඩම්බර වෙන්නේ ඉස්සර වෙලා වෙහසක් දීලා බයක් ඇති කරලා දුකක් ඇති කරලා තමයි මේ ආඩම්බරේ දෙන්නේ. අන්න ওই දෙක හරහා ගියොත් ඒ ජීවිතේ ඉස්සරහට ඇති කරන්න බලාපොරොත්තු වෙන අෂ්ටලෝක ධර්මයන් વિશે කම්පා නොවෙන උපේක්ෂා පිළිබඳව පළවෙනි පාඩම ලැබෙනවා. ඉතින් මම මේ මෙතෙක් කියලා විස්තර කරන්න ගියේ නිකන් හුදු ආස්වාස් ප්‍රසවාසයක් වගේ රූප ධර්මයක් අල්ලාගෙන විපස්සනා කරනකොට කියන වෙන දේ. නමුත් මේ විදියට යනකොට අනිවාර්යයෙන්ම අර ප්‍රීතියක් පහළ වෙනකොට ප්‍රීතියට ඇති ආසාව, කනගාටුවක් ඇති වෙනකොට කනගාටුවට ඇති දුක් වේදනාවට ඇති කනගාටුව මේ අටින් ක්‍රියාත්මක වෙන මේ පටිඝානුසය, රාගානුසය මේ සේරගෙම තේරම පිළිබඳව විෂද භාවයේ වැඩිවීමෙන් නාම ධර්ම පිළිබඳවත් ඔය වාගෙම ඇතිවීම නැතිවීම දෙකට යටත් වෙන බව තේරුම් ගන්නට බෞසුත භාවයේ තියෙන එකනට ලේසි කියලා කියනවා. පොතපත කියවලා යං කිංච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා යම් තාක් ඇති වෙන දෙයක් තියෙනව නැති වෙනවා කියලා දැනගෙන ඉන්න එකනට ලේසි. හැබැයි ඒ දැනුම අවශ්‍ය ප්‍රමාණයට ඉස්සර කරන්නේ නැතුව භාවනා කරන වෙලාවදී ඒව කල්පනා කරගෙන ඉන්න ගියොත් ප්‍රත්‍යක්ෂේ පැත්තකට දාලා එතකොට දැනුම බාධා වෙනවා. එසා දැනුම අවශ්‍යයි එන භාවනාවේදී දේවල් තේරුම් ගන්න මිසක් ප්‍රත්‍යක්ෂේමයි ඉස්සර කරන්න අරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්න එකමයි ඉස්සර කරන්න ඕනේ. නිසා යෝගාවචරය මේක කවදාකවත් එක රැයකින් කරන්න බෑ. කොච්චර වනහුවත් සිද්ධ වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණක් වැඩි කර කර පසුබාන්න නැතුව නැවත නැවත කරමින් ඉදිරියට යනකොට යනකොට හැම පරියන්කේදීම මේක නැවත නැවත වෙන්න ඕන. ඊයේ කරපු දේ අදට අවලංගු නැහැ. අද ආයෙ මුල ඉඳලා පටන් ගන්න. ඒ නිසා හැමදාම යෝගාවචරය පරියන්කයට වාඩි වෙන්නේ ආදුනිකෙක් විදියට. මට අර ඥානේ පහළ වෙලා තියෙනවා මේ ඥානේ පහළ වෙලා තියෙනවා කියලා කිසිම වුත්‍යර සින්න වීමක් වෙන්නේ නැහැ. එතන එතන හදන්න ඕන කතියක් තියෙන්නේ. ඒක නිසා අපි පෙර සංසාරේ හරි කරපු ඒ ಗುಣ සම්පත්තියක් තියෙනවනම් එතෙන්ද ඥානෙ ඉස්සෙනකොට ඒක ඇවිල්ලා අපිට උදව් ආධාර කරනවා. හැබැයි අපි එතෙන් යනකන් ඥානෙ වඩලා දුන්නේ නැත්නම් ඒවා මතුවෙලා ඉන්නේ නැහැ. ඒ නිසා විපස්සනා කරන හැම වෙලාවෙදීම පදනම් වෙච්ච සීලය ඒ විදිහටම නැවත නැවත ආධාර කරන්න ඕනේ. කැඩුනොත් සමාධිය නැවත හදාගන්න හැටි දැනගන්න ඕනේ. ඒකල පරියංකේදී ගන්න මේ අරමුණට සමීප බලන ගතිය සක්මනීදිත් ගන්න ඕනේ. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොටත් හැම කිරණ වැඩක මුලැමැදාග වශයෙන් ඇතිවීම නැත් පැවතීම නැතිවීම වශයෙන් බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා තමන් එක්ක තමන් ජීවත් වෙන තාක්කල් විපස්සනා වැඩේ. දින්න තුන් දෙනා එකතු වෙලා කතා කරන්න පටන් ගත්තොත් බාහිරයට හිත ගියොත් අර ගැම්ම කැඩේ. එස හැකි තාක් දුරට ඒ හිත බාහිරට යන්න දෙන්නේ නැතුව රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ නැතුව හැකිතාක් ඇතුළට නමා ගන්න එක අභ්‍යන්තරාවලෝකනය එක පැත්තකින් විපස්සනාව කියන එක තේරෙනවා. විපස්සනා කියලා කියන්නේ ඇතුළට බැලිලා. ඇතුළට බලන්න බලන්න බලන්න තමන්ගේ ඇතුළේ තියෙන කෙලෙස් ඇති වෙන පවතින නැති වෙන හැටි හොඳට දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අද කරපු දේ හෙටට උදව් කරනවා හෙට කරපු දේ අනිත් එකට උදව් කරනවා එහෙම දිගට දිගට දිගට දිගට යන ගමනක් තමයි මේ විපස්සනාදී සිද්ධ වෙන්නේ එනිසා යෝගාවචරය මේ සමතයටත් වඩා සීලයටත් වඩා අර මතුවෙන හිතේ පවතින தത്വයට ඉඩ දෙන හින්දා ඒවා යටපත් කරන්න යන්නෙත් නෑ තෝරන්න බේරන්න නැති නිසා මේ විපස්සනා කරනකොට තේරෙන පටන් අර ගන්නවා මේ වංචනික ධර්ම කියන දේවල් ඇතුලේ අපි ළඟ තියෙනවා ඒව පේන්නේ අපිට හරියට උදව් කරන දේවල් වශයෙන්. නමුත් අන්තිමට බලනකොට කරන්නේ මොකද්ද? ඒව අපේ ක්ෂණ සම්පත්තිය බාධා කරනවා. ඉතින් විතක්ක ගැන කතා කරනකොට කියලා තියෙනවා එක මාතෘකාවක් වශයෙන් ගත්තොත් විතක්ක ගැන කතා කරනකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා අපි කැමති උනත් නැති උනත් අපේ හිත ලදලද අවස්ථාවේ කාමයේ කාම සුඛල්ලිකාණු යෝගයට නැමෙන්න හිතිලිය ගැප්පවත්තනවා. ප්‍රසිද්ධිය අපි පිළිගන්නෙත් නැහැ අපි ලැජ්ජයි එකට. නමුත් හිත අනිවාර්යයෙන්ම කාම විතක පවත්වනවා. ඒ වගේම අපිට හරස් කපන කෙනාට බාධා කරන කෙනා නැතිකරන්න විය විහිංස ව්‍යාපාද විතක්ක වගේක් තියෙනවා. වනස්හිතවිලි. එහෙම නැත්නම් විහිංසාහිතවිලි තියෙනවා. ඉතින් මේවා අපි ශිෂ්‍ය සමාජයේ එලිකිරුවේ නැති වුණාට හිතේ කවදාකවත් එimhe යට ගිහිලා නැහැ. නමුත් භාවනා කරනකොට මේවා ස්වභාවයෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒක අපි ඇත්ත වශයෙන්ම ඒ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියනවා නීවරණ දුරු කිරීම මාර්ගයෙන් සෑහෙන්න අඩු කරන්න පුළුවන්. නමුත් යට තියෙනවා තව විතක්ක જાති හයක්. බැලු බැලමට නම් බොහෝම සදාචාර සම්පන්නයි. නමුත් පුළුවන් තරම් අපි ලන්දට ඇතලා දානවා සංසාරයට බඳිනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ඥාති විතක්ක මේ නෑදෑය ගැන කල්පනා කරන එක බොහෝම වටින එකක් වශයෙන් පෙන්වන්නේ. නමුත් ਸਰවඥාංශ මතක් කරලා තියෙනවා මේක නිසා තමයි ගොඩ එන්න බැරි කියලා. ජනපද විතක්ක මේ ප්‍රවෘත්ති අහන තියෙන ආසාව අතර වෙන්නේ මෙතන ඉන්නේ මොකද්ද කියලා ඒ විතක්ක නිසා. පරානුද්යතා පරිසංයුක්ත විතක්ක මේ අනුන්ට උදව් කරන්න තමන්ගේ වැඩ පැත්තකට දාගෙන අනුන්ට උදව් කරන්න යන ගතිය. ඒ වගේම අමර විතක්ක කියලා જાතියක් තියෙනවා. ආයේ ලෙඩ නොවි ජීවත් වෙන්නේ ආයි කියන අනවඤ්ඤත්ති පරිසංයුත විතක්ක කියලා කවදාකවත් ඊට පස්සේ බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න. එනත් එන්නලා ලාභ සත්කාර සම්මාන සිලෝක සංයුක්ත විතක්ක කියලා જાතියක් තියෙනවා. කොච්චර මහානකම කරත් කොච්චර සංසාරේ ආශාවල් දුරු කරන කතා කරත් කොහොම හරි ජනප්‍රිය වෙලා කොහොම හරි හොඳ නමක් අරගෙන කොහොම හරි ලාභ සත්කාර ලබන්න හිත ඇතුලේ හොයා යන ගතියක් තියෙනවා. මෙන්න මේ විතක්ක හයේ තේරුම් ගත්ත දවසේ තේරුම් ගත්තයි කියලා කියන්නේ ඇති හැටි තේරුම් ගත්තේ හැටියට අපිට තේනවා මේ විතක්හය තියෙන තාක් කවදාකවත් හිත ක්ෂණ සම්පත්‍ය බුද්ධ විඳින්න හම්බ වෙන්නේ. අනුන්ගේ වැඩ කර කර කාලේ නාස්ති කරනවා. Taman කළ යුතු වැඩේ කරන්නේ නැහැ. එනමුත් ඒවා ලෝකයා හිතන්නේ මා බොහෝම හොඳ වැඩ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? තමන්ට හම්බෙච්ච වටනාශන සම්පත්තිය පැහැරගෙන. අනිත් වගේ ෂට ධර්ම, මායාවී ධර්ම, වංචනික ධර්ම කවදාකවත් සමත භාවනාදී අහුවෙන්නේ නැහැ මේ සීල ශික්ෂාවදී අහුවෙන්නේ නැහැ. විපස්සනා විදි තමයි අහුවෙන්නේ. ඒ නිසා ඒවා එනකොට දුරුවන් කරන්න යන්නත් එපා. මේවා එනේන තාලෙන් ඒවා දිහා බලන හිටියොත් පේනවා මේවා කාගේ ඌමනාවට හිතේ පහළ වෙනවද කියලා දන්නේ. කොහෙන් එනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් අපි සමානට කියන මේ කර්ම වේග වලින් සංස්කාර වේග නිසා පහළ වෙනවයි කියලා. අන්නේ පහළ වෙනකොට දැනගන්න නම් රූප ධර්ම වෙන ආනාපානේ සක්මන් භාවන හොඳට පුරුදු වෙන්න. පුරුදු කරාට පස්සේ තමයි හිතේ මෙවුවා පහළ වෙන හැටි ගඟක් ගලනකොට දීරලි මතු කරන්න වගේ චිත්ත ප්‍රවෘතිය තුල මේ විතක්ක පහළ වෙන හැටි බලාගෙන ඉඳ ගියාම තේරෙන්න පටන් ගන්නවා මේකේ කිසිසේත්ම න්‍යාය පත්‍රයක් නැහැ කියලා. ඕන කෙනෙක්ගෙන් අහන්න බලන්න යාගේ ජීවිතයේ තේමාව පරමාර්ථ යන්නේ කොහාටද කියලා පුරාජේරුකම් කතා කරාට කාට හරි තියෙනවද හැකියාවක් මේ අවදි වෙලා ඉන්න වෙලාවේදී මේ ඇහැ වැඩ කරනවා නාය කන වැඩ කරනවා දිව වැඩ කරනවා කය හිත වැඩ කරනවා මේ ඔක්කොම වැඩ කරද්දී මම මේ වෙලාවේ රූප විතරක් බලනවා සද්ද නාහනවා කියලා අපිට නතර කරන්න පුළුවන් මේ වෙලාවේ මම සද්ද විතරක් අහනවා රූප බලන්නේ නැහැ කියලා නතර කරන්න පුළුවන්. මේ හය දෙනා ඇහැ කන දිව නාසය කය මන කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා පොඩ්ඩක් බලන්න. අනිවාර්යයෙන්ම අපි පරාදයි. අපි එක්කිනෙකුටවත් හැකියාවක් නැහැ මම මේකේ විතරක් ඉන්නවයි කියලා කියන්න පුළුවන් ගැතියන්නේ. ඒකයි අපිට මේ ආනාපාන විතරක් ඉන්න බැරි. ඒක හොඳට තේරෙන පටන් ගන්නවා මේක බුදුහාමුදුරෝ දේශනා කරේ මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ, වශයේ පවත්වන්න බෑ, අධිකාරී බලයක් නැහැ. අපි මේකේ නේවාසිකයෝ නෙවෙයි. අපි මේකේ අම්බලෙම ඉන්න හිඟන්නෝ විතරයි. මේක යන වැඩ එකක්වත් අපේ පාන්නේ අර්ථේ නැහැ. ඒක තේරෙන්න පටන් අරගත්තට පස්සේ හුඟ දෙනෙක්ගේ ઈચ્છා බංගත්වයකට යනවා බුදුහාමුදුරුවෝ මේ මිනිස්යාගේ තියලා ආත්ම ශක්තිය කඩලා දාන බණ කියනවායි කියලා. බුදුචානන්සේ ආත්ම ශක්තිය කඩන්න හදන එක නෙමෙයි කියන්නේ මේක තමයි ඇත්ත මේකයි. හිතට පහළ වෙන හිතවිලි පිළිබඳ අපිට සීමාවක් නැහැ. ඇහ කන දිවනාසේ කය මන කියන්නේ අපේ ඕනාට වැඩ කරන දේවල් නෙවෙයි. ඒවට වෙනම න්‍යාය පත්‍ර තියෙනවා. අපි හිතාන ඉන්නවා ඒක අපේ හේතුව පිණිස වාචය පිණිස කරන්න කියලා. හොඳට භාවනා කරන අඩියට ගියාට පස්සේ තේනවා ආනාපානෙ හොඳ ලස්සන සිද්ධ වෙනවා. නමුත් එපා වෙලා නැගිටින්න ඉතින්. නීරස වෙලා සද්දාහන්න හිතනවා. රූප බලන්න හිතනවා. තමන්ගේ චේතනාව නෙවෙයි ආනිව දකින්නට ඒ කියන්නේ පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක තමයි බුදුහාමුදුරු කියු මේකේ ආත්මයක් නෑ මේක පාලනයක් නෑ මේකේ හරපද්ධතියක් නෑ මේකේ න්‍යාය පත්‍රයක් නෑ අන්න ඒක පිටකැත්තේ දකින්න ඉස්සලා තමන් තමන්ගේ ඒක දැනගත්තා නම් ඉමච කවදාකවත් ඊට පස්සේ පුරාජේරුකම් කියන්න යන එකක් නෑ මට ඕනලයි මම මේක කරනවායි කියලා ඒ කියන්නෙම ඔලොමල කමටම විතරමයි නැතුව ඇත්තටම කරන්න පුළුවන් ශක්තියක් අපි ළඟ නැහැ. අන්න ඒ ටික තමයි විපස්සනා කරනකොට තේරෙන පටන් අරගන්නේ. ඉතින් ඒක නිසා හුඟව දෙනකොට මේ විපස්සනාව සිදු නොවෙනව නෙවෙයි. නමුත් මේ විපස්සනාව කියන එක දන්නේ නැති නිසා ඒකට කටුකොහල් හෙලනවා. මොකද හොඳ ලස්සනට මේ දේවල් වලට බාධා නොකර සිද්ධ වෙන්නේ දැරියොත් විපස්සනා ඥාන ටිකට විපස්සනා කියන්නේ එච්චරම අමාරු දෙයක් නෙවෙයි. අපිට අදාහ ගන්න බැරි අපේ හිත මේ தත්වගත වෙලා තියෙන නිසායි ඒ தත්වගත කිරීම අනිත් පැත්ත හැරලා ඇති හැටි දිහා බලන්න පුරුදු කෙරුවොත් එහෙම අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ස්වභාවික දෙයට ඉඩ දුන්නොත් ස්වභාවය අපිට බාධා කරන්නේ තේරුම් ගන්න අමාරු ඇති නමුත් මම නිදර්ශනයක් කියන්න ලේසියෙන් තේරුම් ගන්නට හොඳට බලන්න 6 4 දන්නේ නැති බබෙක් දිහා ඒ බබාට කිසිම දෙයක් පාලනය කිරීමේ ශක්තියක් නැහැ. නමුත් ඒ බබා කාගෙත් ආදරේ දිනා ගන්නත් පුළුවන් කමක් යාර තියෙනවා. අපිත් එහෙම බබාලා ඉඳලා තමයි මෙතෙන් ආවේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි දකින්නකොට ඕන කෙනෙකුට තරහ තමයි යන්නේ. කිසිම ප්‍රේමනාප ගතියක් නැහැ. අර පොඩි බබෙක්ගේ තියෙන හැකියාවක් නැහැ අපිට. ඒ කියන්නේ අපි එන්න එන්න දියුණු වෙලාද තියෙන්නේ, පිරිහිලාද තියෙන්නේ කියලා බැලුවොත් පොඩි දරුවගේ හිත කෙලෙස් අඩුයි. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බව පොඩි දරුවා දන්නේ නැති එකයි පාඩුව කියලා. දැන් අපිට තියෙන ලාභය තමයි කෙලස් වැඩි බව හැබැයි ඒක දැනගන්න පුළුවන් ඔකටයි විපස්සනාව කියන්නේ. විපස්සනා කියන්නේ කෙලස් මත වෙනකොට ඒ කෙලස් ඇති ඇතිෙන් දකින්න ඒ කාටවත් දෙස් කියන්නේ නැහැ. මේ තමන්ගෙම අභ්‍යන්තරගත ස්වරූපයක් මිස මේ කෙලස් පරිබාහිර එකක් නෙවෙයි කියලා යමෙකුට ඒක තේරුම් අරගන්න පුළුවන් නම් බුදුහාර කියන එතකොට පිරිච්ච ගතියක් ඇතුළේ ඇති වෙනවා සම්පත්‍ති කර ගතියක් එනවා කාටවත් Tamanට වෙච්ච කරගාටුවට කරදරයට අනුන්ට දොස් කියන්නේ නැහැ දන්නවා මේ කෙලෙස් නිසායි සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසායි සිද්ධ වෙන්නේ ආසාව නිසායි සිද්ධ වෙන්නේ කියලා. නිසා විපස්සනා කරගෙන කරගෙන යනකොට ඉල්ලන එකම දේ තමයි ඒ මුලදි මුලදි හැසිරීමක් පෙළ ගැස්මක් කරලා පුළුවන් තරම් ඒ සිද්ධිය වෙන්න ඇරලා අනුන්ගේ දෙයක් වගේ පරතෝ සංකල්පේ දිගට බලන්න පුළුවන් නම් හිතට පුදුමාකාර සාන්තියක් එනවා අපේ ලොකු සාන්තින කාලේ කියන්නේ අන්නේම ස්වභාවික විදියට දවසේ වැඩකරන වැඩ කෙරෙන්න ඉඩ දුන්නොත් හැම වැඩකදීම හැම චිත්තක්ෂණයකදීම විස්්‍රාම වෙනවා කියන්නේ. කවදාකවත් මානසික ආතතියක් එන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අසහනය කියන එකක් එන්නේ නැහැ. චිත්ත පීඩාවක් එන්නේ නැහැ. එන්නේ මිරි කරලා අල්ලන්න ගියොත් තමයි. ඒ නිසා විපස්සනාදි කරන්නේ අර පොඩි දරුවේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ස්වභාවයට ඉඩ දීලා ඉන්නා වගේ අපේ හිත නැවතත් අර ළමා මානසිකත්වයට යන්න පටන් ගන්නවා. නමුත් මේකේ තියෙන වෙනස තමයි ඒක දැක දැක දැන දැන යන්නේ. ඒක නිසා විපස්සනා වැඩපිළිවෙල කියලා කියන්නේ අපි හිතපු තැනට ආපහු ගේන එකයි. ආපහු පැටලිච්ච තැන ඉඳලා gedara යන එකයි සැබෑනි වහනට අනේකයි. ඒක නිසා බුදුහාමරෝ සූත්‍රය සඳහන් කරනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටා. মানে හැම කෙනාගේම හිත ඊ타මත්ම ප්‍රභාසරයි. නමුත් පිට වටේට තියෙන කුණු කට්ටයක්. එහෙම නැත්නම් මල කඩක්, තෙල් කුණක් ඉතාම තුනී තට්ටුවක් තියෙන නමුත් හාත්පස තියෙන නිසා බැලු බැලමට පේන්නේ තෙල් තට්ටුව විතරයි. මෙන්න මේක හරහා විනිවිද දකින්න පුළුවන් නම් හැම කෙනෙක්ගේම ඇතුලේ තියෙන්නේ නිවන් දකින්න පුළුවන් හිත. ඒ නිසා අපි තව කෙනෙක් එක්ක වෛර කරන එකක් නෑ. එයාගේ යථා ස්වභාවය දන්නවනම් Tamanගේ යථා ස්වභාවය දන්නවා. ඒ ඒ පබසරමිතම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං අසුතවතෝ පුතඥෝ නප්පජානාති. ඇතුළත දිලිසෙන මේ දඹරත්තරන තියෙන පිටින් කෙලසිලා තියෙන බව පෘථග්ජනයා දන්නේ නැහැ. තං පුතඥස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි. එහෙව් පුතඥයට නම් කවදාකවත් භාවනාවක් හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මොකද එයාට පේන්නේ පිට තියෙන කුණ කට්ටේ විතරයි. අනුන්ගෙත් පේන්නේ ඒකමයි, තමන්ගෙත් පේන්නේ ඒකමයි. එයා හිතන මේක සුද්ධ කරලා ගන්න බැරි කක්ක ගොඩක් කියලා. නමුත් ඒත් එක්ක මේ අංගුත්තර නිකාය සඳහන් කරලා තියෙනවා පබස්සර මිදේ මිදම්බික වේචිත්තං ආගන්තුකේ උපක්කලිට්ටි විප්පයුත්තං කියලා. සමහර කට්ටිය ඉන්නවා ඒකේ තැන් තැන් වලින් පේන්න පටන් ගන්නවා කුණු ගෑවිලා තියෙනවා අනිත් පැත්ත දැන් පිරිසිදුයි දඹරත්තන පේනවා. ඒ කියන්නේ වරින් වර අරමුණේ හිත හිටිනවා. කෙලෙස් නැති පදාස තියෙනවා. ඒ විප්පවුත්ත කෙනාට එයා දන්නවා මගේ තැන් තැන්වල කෙලිසිලා තියෙනවා පුරුද්දට මොකක් පැත්තක් සුද්ධයි අන්න එවැනි කෙනාට භාවනා කරන්න ගැම්මක් තියෙනවා කවදද මම මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්නේ කියන බලාපොරොත්තුව තියෙනවා ඒක හරියට රත්තරන් වතුරේ දාගෙන යන මිනිස්සයා දාගෙන දාගෙන යනකොට කුණු කැපෙනකොට මිනිස්සයා දන්නවා අන්තිමට තඹ ඒ රත්තරන් කැල්ල මතු කරන්න පුළුවන් කියලා අනිත් වගේ තමයි දක්ෂ යෝගාවචරයා ඒ අර ටික ටික සුද්ධ වේගෙන එනකොට පුදුමාකාර ගැම්මක් ඇති කර ගන්නවා. මේ පිට තියෙන කුණ කපලා ඇතුලේ දඹරත්තන මම වතු කර ගන්න ඕනේ කියලා. නමුත් අර කුණ ආදාහන කෙනා ඇතුලේ දඹරත්තන දැකම නැති එක නම් හිතනවා ඒක සුද්ධ කරගන්න බැරි එකක් කියලා. ඒක නිසා කවදාකවත් අපිට හැකියාවක් නැහැ. අපිත් එක්ක ජීවත් වෙන තව කෙනෙක් අපිට වැඩිය පහත් කියලා හිතන. කොයි වෙලාවෙ යා ඒකේ ඇතුලේ දඹරත්තන මතු කරගන්න ඉඳන්නේ. ඒ වගේම අපි කොච්චර භාවනාව දියුණුවත් අනිත් වැඩි උසස්කමකුත් නැහැ. මොකද අපි ළඟ තියෙන්නේ කුණු ටිකක් හැපෙච්ච එක විතරයි. වෙන ඇතුලේ දඹරත්තරනේ වෙනසක් වෙලා නැහැ. ඒ නිසා ධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ ගැඹුර එහෙම නැත්නම් චෛත්‍යක කොත වගේ ඒ තියෙන මේ විපස්සනා කොටස අවාසනාවට වගේ අපේ තේරවාදී අවුරුදු 1000ක පමණ කාලයක් මේක සාකච්ඡාවත් කරලා නැහැ. මේ ධර්මයේ මොකද්දෝ පොදියක් කරන කරේ තියාගෙන අපේ ධර්මයේ රකින්නේ කියලා කියා ගන්න අඳුරයක් මිසක්කා මේ පොදියේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. ඒක හරියට කියන හැන්දාවක බෝධි පූජාක වාඩි හිටගලා පොලිමේ ඉඳගෙන අතින් අතට වට්ටිය පිටත් කරන වට්ටිය මොනවද තියෙන කියලා දන්නේ. හැබැයි ඉතින් ලොකු බෝධි පූජාවක ඉඳලා ඉන්නා වගේ පේනවා. නිසා මේකේ අදහස මෙච්චරයි මේ බුදු බුද්ධ ආගමේ සාරයේ තියෙන ඇති හැටිය දැකීම. ඇත යමක මුලැමැදාග දැකීම. අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකීම. ඉතින් ඒකෙන් තොරව කොච්චර අපි ආලවට්ටම් දාලා කතා කරත් එතෙන්ද යොමුක් නැත්තම් අන්න පණ්ඩිසාංශ ඉන්න කාලේ කිව්වා මේ බණ කිව්වට ඒවා බණ වගේ දේවල් මිසක බණ නෙවෙයි කියලා. දැන් කාලේ ඉන්න කොයිලෝ කියන්නේ බණ නෙවෙවවා බයිලා කියලා. මිනිස්සු සන්තවේසෙට මොනවා හරි කියනවා. කිව්වර මොකද කියන කෙනාට තේරෙන්නේ නැහැ. අහපු කෙනාට විපස්සනාට යොමු වීමක් ඇති කළ දෙන්නේ නැහැ. අපිට මේ විශාල චිත්‍රය නම් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නමුත් අපි මගේ භාවනා වැඩමුළුවක් කරුවාට පස්සේ අපි මතක තියාගන්න ඕනේ අපි අම්මාකාරයක සංසාරේ පුරාවට දන් දීලා තිබුණා නම් සිල්ලකලා තියෙනවා නම් සමත විදර්ශනා භාවනා කරලා තියෙනවා නම් අන්නේ ශක්ති ටික අපි එකතු කරලා කරන්න තියෙනකට පිට තියෙන කුණු කට්ටේ ආගන්තුක උපක්ලේශ හරහා දැකලා මේ මිනිස්සෙක් කියලා කියන්නේ පැවිද්දෙක් කියලා කියන්නේ බණ භාවනා කරන කෙනෙක් කියන්නේ එසේ මෙසේ පින් කොටක් නෙවෙයි. අන්නර ඇතුළේ තියෙන දඹරත්තනේ ස්වභාවය දැක ගන්න පුළුවන් නම් අපි Taman පිළිබඳව අව탁සිරු කරන්නෙකුත් නැහැ, අදි탁සිරු කරන්නෙකුත් නැහැ. තව කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා බණිනෙකුත් නැහැ. එතකොට අපි අතර තියෙන මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තාරාතිරම් බැඳිලක් වෙනුවට හැම කෙනාම උත්සාහ කරાવી ලදලද අවස්ථාවේ මේ ඇතුළත තියෙන දඹ රත්නේ මතු කරගන්න උත්සාහය. ඒකට අනිවාර්යයෙන්ම අපිට පිළිස එකතු වෙන්න ඕන. තනි තනිම කරන්නත් බෑ. ඒ නිසා විපස්සනා කරන කෙනා තනිව ජීවත් වුණා වගේ දැනුණට තනි වෙලා විවේක ගත කෙරුවට හැම වෙලාවෙදීම තව කෙනෙක් එක්ක කරන සම්බන්ධතාවයකදී මතුවෙන කෙලෙස් පිළිබඳ තද අවධියක ගත කරන්න. ඒ නිසා හැම වෙලාවෙදීම සබ්‍රක්‍මචාරින් වහන්සේලා, කල්යාණ මිත්‍රයෝ, පඬිතත්වරණ ඇසුරු කරමින් ඒ මතුවෙන මතුවෙන කෙලෙස් හරියට මණිකක් හම්බෙච්ච කෙනෙක් වගේ නිදානයක් ලැබිච්ච කෙනෙක් වගේ දැක දැනගෙන ගෙවම් කරන්න ගෙවම් කරන්න පටන් අරගත්තොත් මේ ශාසනය අවුරුදු 2600ක් පරණ උනායි කියලා කිසිසේත්ම පුස්කෑමක් නැහැ. පණ තියෙනවා යම් දවසක මේ විපස්සනා හොඳට තේරෙන පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අරගනි අපි ලංකාවේ ඉපදුනාට බුදුන් දැක්කේ නැති වුණාට ධර්මයේ සජීවී ගතිය සක්‍රීය ගතිය අවබෝධ කරනකොට අපිට ඇත්තටම අපිට කලින් හිටපු ගුරුවරුන්ට වඩා විශාල යුග මෙහෙවරක් කරන්න තියෙනවා. විශාල සේවයක් කරන්න තියෙනවා මේ ශාසනය තව ඉස්සරහට එන પરම්පරාව දක්වා ගෙනියන්න. ඒක සඳහා චෛත්‍යයත් ඕනේ, බෙරත් ඕනේ, කොඩිත් ඕනේ, ගෙජ්ජි වල්ලන්නත් ඕනේ, පෙරහැර යන්නත් ඕනේ. මත ඔක්කොටම ඉස්සලා හිත හදාගන්න. එරිතාම සුළු පිළිසයි යෙදিলা ගත කරන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අර අරගා කරන්නට දොස් කියන්නේ යන්නත් එපා. හම්බෙච්ච වෙලාවේදී අපි සීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ, සමතානුග්‍රහිතේ, විපස්සනානුග්‍රහිතේ ලැබිච්ච සම්මාදිට්ඨිය කම්මසගතා ඥාන සම්මාදිට්ඨි, සමත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි වශයෙන් අතර නොකර අවස්ථාවේ හැටියට මාර්ගඵල සම්මාදිට්ඨියෙන් සාක්ෂාත් කරගෙන ශාසනයෙන් ගන්න පුළුවන් ඒ උපරිම සේවයට අරගෙන ශාසන කර්මලා උපරිම සේවය කරන්න අපේ මේ වැඩමුළුවලත් අපි අපටත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තියාගනිමු. එවැනි ප්‍රාර්ථනාවකින් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. මේකේ ධර්ම දේශනාවලියේ අවසාන ධර්ම දේශනාව බාටපත් වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි ඇත්තටම තියාගෙන හිටියේ මේ වෙලාව ධර්ම සාකච්ඡාවක් සඳහා. නමුත් අපි හවස ධර්ම දේශනා නැති නිසා ධර්ම දේශනා ඉස්සරහට තියාගත්තා. ඉතින් අපි සුළු වේලාවක් ගනිමු ධර්ම සාකච්ඡාව සඳහා කළ යුතු කාරණා ඉෂ්ට කරලා. ඒ කලින් හම්බෙච්ච ප්‍රශ්නත් ගොඩක් මම පස්සට දැම්මා මේ ධර්ම දේශනාවලදී තේරෙයි ඉස්සරහට තේරෙයි කියලා ඉතින් එහෙම කියලා නමුත් උත්තර දීපු නැති ප්‍රශ්න තියෙනවනම් මට මේ මතක නැති වෙච්චව තියෙනවනම් කරුණාකරලා මතක් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා මේ මොකද අමතක වීමේ දෝෂ නිසා ඉඳ ඉඳ තියෙන නිසා පූතිමුත්ත බේසජ්ජනු කුමන්දයි පහදා දෙන්න දුතාංගනු වචනේ අර්ථය පහදා දෙන්න. පූතිමුත්ත බේසජ්ජයට මම පොතක් ලියලා තියෙනවා කියලා දන්නා. ඒ පොත දීපුවාම මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. හැබැයි මේ මේ මේිට වැඩි ප්‍රශ්න අහන්න පටන් අරගන්නේ පොත. ඒක සඳහා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ අටුවාවයි ටීකාවයි කියවන්නේ. ඒකේ සර්වචනාංශේ ඒ පූතිමුත්ත බේසජ්ජය කියන එක පිළිබඳව සෑහෙන විස්තරයක් දීලා තිනවා. ඇත්තටම ටීකාව ලංකාවේ ගන්න නැහැ. අවශ්‍ය නම් ඔය මේ චට්ට සංගායනා CD එකේ තියෙනවා ඔක්කොම ඒ ටීකා අනු ටීකා ඔක්කොම මුද්‍රණය කරලා සිංහල පොත උනත් ගන්න බලන සිංහල අකුරු තියෙන ඒක මේ නේද? ඒක නිසා මේ සිංහල මුද්‍රණ නැහැ. නමුත් මේ ධම්ම සමාදාන සූත්‍රය විස්තර තියෙනවා. මං කෙරුවේ ඒක අරගෙන මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන හැම ලෙඩටම පුචිමුත්ත බේතත්සේ වශයෙන් මම හඳුන්වා දෙන්න හදන්නේ තමන්ගේම මුත්‍රා. තමන්ගේ මුත්‍රා පාවිච්චි කිරීමෙන් මේ ලෙඩ රෝග සුව කිරීම ඒක මේ භික්ෂුවකගේ උරුමයක් කියලා මං හිතනවා. භික්ෂුවක් විදිහින් ලෝකෙට දෙන්න පුළුවන් මේ වටිනා අදහසක් බුදුහාමරගේ අදහසක් වශයෙන් ඒ නිසා ඒක පිළිබඳව පොත් කීපයක් අපි ලබා දෙන්නම්. පුස්තකාලේ තියන්න. එතකොට ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. දුතාංග යන වචනේ අර්ථය පැහැදිලි කර දෙන්න දූත කියලා කියන්නේ දමා ගසනවා කියන අදහස කියන එකයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ රෙද්දක් වේලන් ඉස්සලා ගසලා අරින්නේ අර තියෙන තෙත ගලවලා යන්නේ. අන්න ඒ වගේ අපේ හිතේ මේ අර කැටයන් කරපු රත්තරන් මේ කරාඹුකුට්ටමක් මුද්දක් වගේ දෙයක අර කැටයන් ඇතුළට ගිහිල්ලා තියෙන කච්චල් තියෙනවනේ. මේ තු කෙතෙල් කුණු ඒව අයින්කරන රංකරුවා බොහොම සියුම් පක්‍රම කරනවා වගේ අපේ හිතෙත් ඇතුළට බහගෙන තියෙන කෙලෙස් කසා දැමීම සඳහායි දුතාංග පාවිච්චි කරන්නේ. ඒ දුතාංග 13ක් මේ විසුද්ධි මාර්ගයේ දුතාංග නිදේශේ සඳහන් කරලා තියෙනවා. දෙවියන්ට පින් සුදු කළ හැකිද යනු ගැටලුවකේ පහදන්න. දෙවියන් පින් කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ දිවි ලෝකයේ දුක අඩු සැප ගතිය නිසා පෙළඹෙන්නේ නැහැ කියන්නේ. දිවි ලෝකේ උපදින්නේ මේ ලෝකේ කරපු පිනක ආනිසංස වාරයකට. ඒ ආනිසංස වාරයක ඉපදුනාට පස්සේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ සුවිප්පයක් ඇදිච්ච මිනිස්සෙක් වගේ. ඉතින් වැඩේම හම්බෙච්ච සල්ලි ගැන කල්පනා කර ඉන්නවා වගේ ඉන්න මිස ආය හම්බු කරන්නවක්වත් මේ ආරසා කිරීමක්වත් එන්නේ නැහැ කියලා. කෙනෙකුගේ දිව්‍ය ලෝකෙදී පින් කරන්න බැරි නෑ මෙහෙදි පුරුදු වෙලා ගියොත්. මනුෂ්‍ය ලෝකෙදී පුරුදු වෙලා ගියොත් නැත්නම් හුඟක් වෙලාට සැනකෙලි තත්වයක් තියෙන කියලා කියන්නේ කරන පිනේ ආනිසංශ විඳ විඳ ඉන්නවා මනුෂ්‍ය ලෝකෙ තියෙන වටිනාකම තමයි එහෙම කරන්න බෑ දුක නිතරම මතුවෙන නිසා අපිට දුක තර්ජනය කරන නිතරම ජීවි ලෝකේ නැති නිසා පින් කරන්න පෙළඹෙන්නේ නැහැ කියලා කියනවා ඒකට තව උපමාවක් කියනවනම් ජීවිතයේ තරුණ කාලයේ පළවෙනි මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ කියන දශක තුනේදී මේ හැකියාවල් වැඩි ඒක නිසා පින් කරන්න පෙළඹෙන්නේ නැහැ ඒ කාලේ. මේ පොඩි ආමරෝදියා බලන එහෙම කියන්න වටින්නේ නැහැ. හුඟක් පොඩියත් මහ පැවිදිලා ඉන්නවා. නමුත් ලෝකයා දිහා බලනකොට ඒ කාලේ ඔය සැනකෙඩි වල තමයි ගත කරන්නේ. 40 පෙන්නට පස්සේ කංකරලු ගලනකොට මේ මයිල් පඳි ඉදෙනකොට කෙල් කෙස් හැලෙනකොට අන්න පින් කරන්න මතක් වෙනවා. ඇයි එතකොට ඉතින් කරගන්න දෙයක් නැහැනේ වම තිනකොට වම නෙවෙයි තිය වෙන්නේ දකුණ තිය වෙන්නේ උතුර බලනකොට දකුණ පේන්නේ අන්න එතකොට පිං මුල් කාලේ නෑ ඉතින් ඔය වයසට ගිහිලා ඔය භාවනා කරන්න එන කට්ටිය ගෙවල් වලින් එළවෙන හින්දා එන්නේ ඔය වෙන මේ බයට තරුණ කාලේ යන මේ පොඩි එක්කෙනෙක් දිහා බලනකොට ඒ අතින් වඳින්න වටිනවා මොනවද දැනගෙන තාමත් කොහොමද සංසාරේ බය ඇති කරන්න පැවිදි වෙලා ඒකනම් ආශ්චර්යය මම පැවිදි මහාන වෙන්න මේ භාවනා කරන පැත්තට පෙළඹුණේ 27. පැවිදි උනේ 36 දී. අවුරුදු 35ක කෙනෙක් පැවිදිලා ඉන්න දැක්කොත් මට එකක් කොයි වයසේ වුණත් දන ගහලා වඳින්න පුළුවන්. මට හිතෙනවා ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි ජීවිතයේ ඔය ඔය කැප කරනවායි කියන එක. ඒ ඒ ඊට වැඩිය වයසකදී බණ භාවනා කරනවායි කියන එක. බණ පොතක් කියවනවායි කියන එක. පුදුමයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ දකින්න මේ උඩ ඉඳගෙන ඉන්නත් මට ලැජ්ජයි. මට වඳින්න හිතෙනවා. ඒ තරම් මේ මේ කාගෙ මේකකින් හරි කමන්න කරද මොකද දිවි ලෝකේ එහෙම වැරදිලාවත් ගියොත් හරි පාඩුයි. කිසි පිනක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ තීරණ ටික ඔක්කොම සල්ලි ටික ඉවදන් කරලා ආයෙ මෙහෙට එන්න වෙනවා ඉඟා ගන්න. ඒක සෞත් වැඩේ. අවසර ගෞරවනීය ගරු දෙවියන් වහන්සේ සම්මා දිට්ඨිය anu අනුපූර්ව ප්‍රතිපදාවක් වන්නේ කෙසේද? මේ හරි අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියෙන් තමයි පටන් අරගන්නේ. යහ දැක්ම යහ දැක්මක් නැත්නම් යහ කල්පනාවක් එන්නේ සම්මා සංකල්පේ එන්නේ නැහැ උදාහරණයක් වශයෙන් කියනවා නම් බටහිර ලෝකේ සම්පූර්ණ හදපු විද්‍යානුකූල දියුණුව දිව්‍යඥාන්සේ ලෝකෙම වුණා කියන වැරදි දෘෂ්ටිය මත හිඳලා කරා කල්පනා කළා. ඒ නිසා කවදාකවත් විද්‍යාවෙන් හොඳක් නම් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න මොකද වැරදි කල්පනාවේ පටන් ගන්න. ඒකේ තියෙන සම්පූර්ණ මිච්ඡා සංකල්පයක දුවන්නේ. ඒ සංකල්පෙන් කවදාකවත් මානවයට නම් හොදක් වෙන්නේ දැන් ඒක ඒගොල්ලෝ දැනගෙන තියෙන්නේ අපේ නෑ මෙහෙදි අපිට තියෙන්නේ කරුණා මෛත්‍රී මුල් කරගත්ත ඥානය මහා දේවල් නිර්මාණය කරේ නැති වුණාට අපේ වැඩේකින් කවදාකවත් කාටවත් හානියක් වෙන්නේ නෑ. ඒක නිසා හැම දෙයකම මුල් වෙන්නේ දික්තිය, දැක්ම. ඒ නිසා සම්මා දික්තිය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් වෙලා තියෙන්නේ. ඒක දිගින් දිගට දිගින් දිගටම සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව ආදී වශයෙන් දිගට දිගට දිගට ඇතුළෙන්ම වෙනසක් ඇති කරනවා. දන් දීම ආංශ ප්‍රීතියක් උපදවන්නක්ද, නිර්ආමස ප්‍රීතියක් උපදවන්නක්ද ඒ සිදුවන්නේ කුමන අයුරින්ද? දන් දෙන කෙනාගේ සතිය සම්‍යක් දෘෂ්ටිය තියෙනවා නම් දානෙ දීම මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන්. මේ අපි මේ දවස්වල ඔය උඩදි බණ කියනවා ඊයේත් බණ කිව්වා මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය කියලා. ඒකදී බුදුහාමරෝ මේ සීල ධර්මයන්ට මූල හේතුව විස්තර කරලා පෘථග්ජනයා කොහොමද ශේක පුද්ගලයා කොහොමද රහතන් වහන්සේ කොහොමද කියලා අන්තිමට සරුවචනන්සේ කොහොමද කියලා පෙන්නනවා. ඒකෙදී සරුවචනන්සේ ගුණ පෙන්වන්නේ සියලු කෙලෙස් ධර්ම ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියලා. දාහනේ විස්තර කරන්නේ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියලා. එතකොට අපි දාණයට දෙන්නේ ආමිෂේ. ත්‍යාගවන්ත වෙනවා, අතහැර දානවා, පටිනිසග්ගේ කියලා කියන්නේ මුත්‍ති කියලා කියන්නේ මිදෙනවා, අනාලේ කියන්නේ ආලය හැරලනවා. ඉතින් අන්තිමට Taman සතු කෙලස් ටිකත් ආලය අතහැරලා අවසාන වශයෙන් Taman ඉගෙනගත්ත ධර්මයක් අතාරිනවා. අනේ එදාට තමයි බුද්ධත්වයටපත් වෙන්නේ. ඒ නිසා නිවනටත් කියන නමක් තමයි දාණය කියලා. නිවනට දාන කියලා කියනවා. නිවනදී කරන්නේ ඒ මම මාගේ හැඟීම ධර්මයේ පවා තැරලා දාලා පිරිසිදු වෙන එක. ඒ නිසා දාණය දෙන කෙනා ආමිෂයේදීලා ආමිෂය බලාපොරොත්තු වෙනවා. ඒකට කියනවා හීන දානයක් කියලා. ආමිෂයේදීලා නිර්ආමිෂයක් බලාපොරොත්තු වෙනවා කියන මධ්‍යම දානය කියලා. ආමිෂයේදී ඉවරලා සීළු දිනාටම නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට කියනවා පාරමිතා කුසලයෙන් කරන පාරමිතා ශීර්ෂයෙන් දානේ සිද්ධ වෙනවයි කියලා. ඒක නිසා දාන දෙනකොට සතියෙන් කරනවා නම් මේ ආනාපාන සතිය කරනවා වගේ බුද්ධහනුස්සතිය කරනවා වගේ එක භාවනාවක් වෙනවා. අවසර ස්වාමීන් වහන්සේ පිළිම වන්දනාව නිවනට වාදා පමුණුවන්නක් බව. ඇතැම් මේ වියතුන්ගේ අදහස් දක්වති මේ සත්‍ය කරුණක්ද බුදුරජාන් වහන්සේ දේශනා කළ තුන බුදුරජාන් වහන්සේ අපපටිමයි කියන. බුදුජානනාංශේ පිළිම හදන්න බැරි තරම් හිතා ගන්න බැරි තරම් රූපකායක් තිබිලා තියෙන්නේ. අන්තික බුදුජානනාංශගේ රූපයක් බුදුරජාණන් පිරිනවම් පාලා අවුරුදු 1000ක් යනකම් හම්බ වෙන්නේ නැහැ. මේ දැන් තියෙන රූප ඔක්කොම කවදාකවත් බුදුන් දැකපු නැති නිර්මාණශීලී පෙන්තිය නිර්මාණයක් පමණයි. ඕකත් හදලා තියෙන්නේ රෝමයේ මේ මේ දේව නිර්මාණ වලින් ගත්ත මනුෂ්‍ය රූපෙට ආරූප ආරූපයක් විදිහට තමයි කරලා තියෙන්නේ. ඉස්සලා බුදුරජාණන් වහන්සේගේ රූපේ වෙනුවට හදුවේ බෝගහක්. ධර්ම චක්‍රය තමයි පෙන්වන්නේ. මේ සාංචි වගේ තැන්වල බුදුරජාණන්සේ දක්වන්න ඕනට බෝගහක් පෙන්ලා වටේට ශාවකයෝ පෙන්ලා තියෙනවා. ඒ නිසා මේ තියෙන පිළිමේ බුදුහාමුදුරන්ගේ පිළිම වෙන්න බෑ. නමුත් බුදුරජාණන්සේ උද්දේශික පාරිභෝධික ශාරීරික කියලා ධාතු තුනක් පෙන්වුවා. ශාරීරික පාරිභෝගික උද්දේශික. උද්දේශා කරන ලද්ද බුදුන් උද්දේශා නියෝජනයක් වශයෙන් කරන එක තමයි මේ පිළිම. උතරින් ගියාම මේ චෛත්‍ය ඒ වගේ දේවල්. ඉතින් ඒකත් කරලා හිත සද්ධාහටපත් වෙනවනම් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. මම ගිය පාර 2001 බුරුමෙට ගියාට පස්සේ එතකොට ඒ ජාත්‍යන්තර භාවනා වැඩපිළිවෙලක් තිබුණේ. ඒ ස්වාමීන් වහන්සේ මට උගන්න බුරුම ස්වාමීන් වහන්සේ මා කොණාගමන සරුවච්චන් වහන්සේගේ උදාන ගාතාවක් හැටියට ධාතු චේති සහ ධර්ම චේති කියන වචන දෙක හඳුල්ලා දෙනවා. ධාතු චේති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉතුරු වෙච්ච ਸਰුවඥ ධාතු. නැත්නම් ශ්‍රාවක ධාතු. ධර්ම චේති කියලා පෙන්වන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම. ඒකෙදී කශ්‍යප සර්වචනanse කියනවා ධම්ම චේතින් සමුස්සෙත්වා ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්ම චේතිය ප්‍රත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නගා හිටවල ශාසනය බබළුවනවා. එහෙම නැතුව තව කෙනෙකුට පුළුවන් බුදුහාමරංගේ දන්ත ධාතුව ගෙනත් තියලා ශාසනය බබළුවන්න. ඊට වැඩිය දසදහස් ගණනකින් වටිනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉස්සර කරලා ශාසනය බබළුන නිසා සතියෙන් හිටගෙන හුස්ම ගන්නවා කියන එක විතර බුද්ධ ගෞරවයක් වෙන ඇත්තේ නැහැ. ඊට වැඩිය හොඳ ධර්මචේතියකුත් නැහැ. ඉතින් මම අර ගිය ඒ ස්වාමීන් වහන්සේ මට හම්බුණා මම හිතන්නේ ගිය අවුරුද්දේ හරි ඊට ඉස්සෙල් අවුරුද්දේ හරි මේ කැලිෆෝනියාවල මම ගියේ ඇත්තට වන්දනා කරන්නේ ගියාට පස්සේ తాවකාලික පැවිදිච්ච දොස්තර කෙනෙක් හිටියා බුරුම කාරෙක් හම්බුනේ අපි ඇමරිකාවේදී. ඉතින් ආයෙත් සිවුරු අරින දවස. හැබැයි සිවුරු අරින්න ඉස්සලා අපි ඔක්කොම එකම දාන වේලේ දාන වළඳනවා. මා යේ ස්වාමීන් වහන්සේ මෙහත් ඇවිල්ලා දානේ වළඳනවා. තව බුරුම හාමුදුර කෙනෙකුත් හිටියා. ඉතින් මේ හාමුදුර දැන් මේ දොස්තර මහත්තයා පැවිදි වෙලා දැන් සිවුරු අරින්න ඉන්නේ. ඉතින් මගේ ගුරු හාමුදුරන කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්නේ ඇමරිකාවේ මම මේ පැවිදි වෙච්ච තැන ලොකු හාමුදුරෝ ඇදුවයි කිව්වා මේ ශ්වේදගොන් චෛත්‍ය විතර ලොකු චෛත්‍යයක්. ඇමරිකාවේ හරි අමාරුයි ගොඩනැගිල්ල හදන්න අවසර ගන්නවා. දෙන්නේ හදන්න. කොහොම හරි හැදුවා පුදුමාකාර සල්ලියක් පීඩම් කෙරුවේ. ඒ ඉතින් සායරෝ ගාණක් නැතුව දැන් දාහනේ වළඳනවා. දාහනේ වළඳන ගමන් මේ අපි තුන් හතර දෙනා විතරයි දාහනේ මේ හිටියේ. ඊට පස්සේ ඇහුවා මේ ওই ධාතු චෛත්‍යයද වටින්නේ ධර්ම චෛත්‍යයද කියලා ඇහුවා. එහෙනම් දොස්තරට මේක තේරෙන්නේ නැහැ. ඉතින් දොස්තර කියනවා ස්වාමීන් වහන්සේ අර හදපු එක මේ මේ ස්වේද කොංචයිතයේදී මීටරයක් විතර උසයි වුණා. ඇමරිකාවේදී මෙච්චර ලොකු චෛත්‍යයක් හදුවා කියනකොට මම ළඟ හිටපු කකුල බුරුම හමුදුරුවා දොස්තරේ කකුල පාගලා ගියා කරවා ගනින් කියලා. ඌට ඒක තේරුණෙත් නැහැ. දැන් සයිඩෝ මගෙන් අහනවා මේ ධම්මචේති ද වටින්නේ ධාතු චේතිද කියලා. මගේ ඇඟිලි කියලා ධම්මචීඹ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මං කව සාංශ අපි 2001 ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කරපු රිට්‍රීට් එකේදී ඔබ වහන්සේ කසිප දරුවචනාංශගේ ගාතාව තමයි අරගෙන කියලා දුන්නේ. මම ඊට පස්සේ ඇත්තටම ඊගාට පැවිදි කරේ අපේ 13 කුටි හාමුදුරුවෝ ධම්මචේති කියලා නමක් දැම්මම. ඒ හාමුදුරුවන්ගේ නම දැම්මේ ධම්මචේති කියලා. මොකද මට ඒ හිත හිත වැදුනා ඒ බන්නට. ඒක නිසා සාන්ත මට මූල ධර්ම නම් තේරෙනවා ධාතු චේති වලට වඩා ධර්ම චේති වටිනවයි කියලා. හරි උඹ ওই ටික ලාංකිකයට කියලා දෙනවද කියලා ඇහුවා. මම කිව්වා සාන්ත ඒක නම් මම යන්නේ නැහැ. මොකද ගුටි කණ්ඩ වෙනවා. මොකද හරිය කැමති මේ සේරම ගිහිල්ලා රුවන්වැලි සෑයවටේ රවුන්ඩ් 10ක් විතර ඇවිදලා සාදු කියලා ආපුවාම ලොකු පිනක් සිද්ධ වෙනවා කියන්නේ භාවනා කරන එක කාලේ නාස්ති කිරීමක් කියලා නේ හිතන්නේ. ඉතින් මම මේවා කියන්නේ ගියාම හිතයි මේ බුද්ධ ධර්ම විරුද්ධව කතා කරනවා. මොක කරන්න තියෙන්නේ ඔය ගෝසාවෙන් අයින් වෙලා වැත්තකටලා හුස්ම දිහා බලන්න එකයි. ඔය ගෝසාවට ගියාම සිද්ධ වෙන්නේ අකුසල්. සිද්ධ වෙන්නේ කෙලෙස්. වෙන්නේ කෙලෙස්. නොවින්නම් කරත් හැකි කොච්චරද? ඒක නිසා කරුණා කරලා මතක තියාගන්න බුදුහාමුදුරුවෝ පෙන්ලා තිබුණ මේ කෙටි ඍජු මාර්ගයේදී ඇයි බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ යන්න පාරක් තිබේ නම් ඇත් දෙකත් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ අද මේව කාටද කියන්නේ ඔක්කොම මහ මිනිස්සු අරකට බැහැ හැදෙන પરම්පරාවට කියලා දෙන්න කෙනෙකුත් නැහැ කිව්වට කියන මනුස්සයත් වැරදිලා කියන මනුස්සයටත් ගුටි කණ්ඩ වෙලා තියෙන්නේ. ඒක නිසා එකයි කරන්න තියෙන පුළුවන් තරම් සෙනගෙන් වෙන් වෙන්න තනි වෙලා පුළුවන් නම් දවසකට මලක් කිඹින තරමට හරි කමන්න හුස්මක් අරගන්න සතියෙන් ඔච්චර තමයි ඉතුරු වෙන්නේ. වෙන නම් කියන දෙයක් නැහැ. පිළිමන්දනාව ගැන ඔච්චරයි කියන්නේ. ආමිෂ පූජාව නිවන සඳහා අත්‍යවශ්‍ය අත්‍යවශ්‍යයි සතියෙන් කරනවා. මොන දේ වුණත් කමන්නේ සතියෙන් කරනවා නම් කිසි දෙයක් වරදින්නේ නැහැ. ආමිෂ පූජාව කියලා තියා බුදුහාමුදුරුවෝ කිව්වනම් වැසිකිලි කැසිකිලි කරනකොට සතියෙන් කරපන් කියලා. තවත් මොකද්ද කරන්නේ? අර මම අර කැන්බරාවල ධර්ම සාකච්ඡාව මෙහෙදී මේ මහත්තර හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහලා මයින් ඇව්වා අදාළ නැතුව මයිත් එක තරහක් තිබිලා තියෙනවා මොකක් හරිද? හිත තරහ නැති මා අනම්මන කියනවනේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ කියන්නේ බුද්ධ පූජාව තියන්න එපා කියලාද කියලා ඇහුවා. වෙන කතාවක් ගියේ. මංක මාත්‍යෝ ගඳ කිලියට කියලා මලක් පූජා කරත් වැසි කිලියට කියලා මල පහ කරත් එකම පින්කම සිද්ධ වෙන්නේ කිව්වා. මාත්‍යට මල පැන්නා. හොඳ හුස්මක් කරන් මොකද්ද කියන්න හැදුවා හොඳ උගතා ත්‍රිපිටකයේ ඇඟිලි වගේ කටපාඩම්. බර ගහනකට පන්ති උගන්නන කෙනා. හොඳ වෙලාවට මට ආර්දන කරපු ගුණචිලක මහත්තයාගේ ඒ මහත්තයාගේ නෝනා ඉඳලා පයිත් තිබුණේ නැහැ. කගේ අරේට මේට පැදේ අර මුල්ලක ඉඳලා ඒනෝ මත කිව්ව ස්වාමීන් වහන්සේ ඕක නේද බුදුහාමුදුරට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කිවි ඕක නේද කියලා ඇහුවා. කියන කොටයි ලොක්කට මතක් වුණේ මම තරහට කියපුවා නෙමෙයි ත්‍රිපිටකයෙන් තමයි මම කිව්වේ කියලා. බුදුජානන්සේ කියලා තියෙනවා උච්චාර පස්සාව කම්මේ. වැසිකිලි කැසිකිලි කරනකොට සිහියෙන් සතියෙන් කරනවා නම් ඊට වැඩිය මොකද්ද බුද්ධ පූජාව? මම කරන්න එපයි කියන එක නෙමෙයි මම කියන්නේ. හරියට වටිනාකම තේරුම් ගත්තනම් බුදුහාමර කොච්චර මෛත්‍රියක් තියනවද බලන්න වැසිකිළියට යනකම් මරන් ගිහිල්ලා පෙන්ලා දෙනවනේ සතිපට්ඨාන පොඩි පොඩි පොඩි හැඟීමකින්ද කතා කරන්න කියලා බලන්න නැත්තම් උන්වහන්සේ මගේ නතර කරන්න දිනුනේ උන්වහන්සේ කතා කරලා කියනවා වැසිකිළියට ගියත් කැසිකිළියට ගියත් සතියෙන් කරනවා ඉතින් ආමිෂ පූජාව සතියෙන් කරන ඊට වඩා හොඳයි ප්‍රශ්න තියෙන්නේ ආමිෂ පූජාව කරනකොට සතිය තියෙනවද නැද්ද කියන එක ඒක ආමිෂ පූජාවෙන් පුරුදු කරන්න බෑ. ඒක මේ වගේ දනකට ඇවිල්ලා විවේක කියලා පුරුදු කරලා කරන හැම කටයුත්තකම අතුපතු ගන්න කනකොට බොනකොට යනකොට සිවුරු වන්දනකොට සතියෙන් ඉන්නවනම් අනිත් ඒක වළක්වන්න පුළුවන් ශක්තියකුත් ලෝකේ නැහැ. යම් කෙනෙක් සතියෙන් ඉන්නේක වළක්වන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. සංඥා වේදිත නිරෝධය පිළිබඳ පැහැදිලි කරන්න ඉතින් මේක ඇත්තටම මේ සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ අටවෙනි ධානයවත් ලබාගත් අනාගාමී කෙනෙක් හෝ රහතන් වහන්සේ නමකට විතරක් අත්දැකිය හැකි තත්වයක් මේ චිත්ත පටිසංඛාර කියන සංඥා වේදනා දෙක සම්පූර්ණ නිරෝධය කරලා දැම්මට පස්සේ සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් ඉඳුරන් වශයෙන් වෙන් වෙලා අපි ලෝකෙට සම්බන්ධ වෙන්නේ සංඥා සහ වේදනා දෙක මතින් මතින් ඒකෙන් අයින් වෙලා ගහක් ගලක් වගේ උපරිම හතක් ආස්වාද ප්‍රසආත දෙක විතරක් ඉතාමත් අඩු මට්ටමින් කෙරෙද්දී කරන්න පුළුවන් தත්ත්වය ඒක ওই චුල්ල වේදාල සූත්‍රයේම විස්තර කරලා දෙනවා කොහොමද එතකොට කාය සංස්කාර වචී සංස්කාර වශයෙන් ගෙවිලා යන්නේ ආයේ පණ එනකොට කොහොමද එන්නේ කියන එක හරිය විස්තර සහිතව සඳහන් කරලා තියෙනවා කොහොම නමුත් භාවනාවේ සෑහෙන ගැඹුරක් තමයි සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ එක්ක රහත් ඵලයේ එහෙම නැත්නම් ඒකෙන් නැගිටතර පස්සේ කෙලින්ම රහත් ඵලයට වැටෙන තරම් බලවත් චිත්ත හිතක් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය යන ධානයන්ගේ ස්වභාවය පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අත්දකව නැති කෙනාට කොහොමද පැහැදිලි කරන්නේ? අපි කිව්වොත් දැන් උපමාවක් සඳහා කියනවා නම් ලංකාවේ ඇපල් වැවෙන්නේ නැහැ. කවුරු හරි ඉන්නවා ඇපල් කාලා නැති. ඉතින් කාපු කෙනෙක් කියනවා ඇපල් රසයි කියලා. ඉතින් අර මනුස්සයා අහනවා ඒක කොහොමද කියලා. ඉතින් අපිට මේ මනසට කියන්න ටික කෙසල් ගෙඩි රහ නෙවෙයි, වරක නෙවෙයි, අන්නාසි නෙවෙයි, අඹ නෙවෙයි, ලයිස්තුවක් කියන්න පුළුවන්. ඉතින් අනුසය කට දිහා බලනදී යකෝ මේ මනසය මම මොකක්ද ඇපල් කියලා අපේ මනසට කියන කෙහෙල් ගෙඩි නෙවෙයි කියලා. අඹ නෙවෙයි කියලා. ඉතින් ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි පුළුවන් නම් ඇපල් කෑල්ලක් කටේ තිබ්බනම් අන්න අහුවේ. ඒ වගේ මේ නොවින්දපු ධානා සැපයක් කොහොම මම විස්තර කරන්නේ. මට කිය හැකි මේ බත් කනවා වගේ නෙවෙයි. වෙන වෙන සැපක් නෙවෙයි. ඕක කිව්වට වැඩක් වෙන්නේ නැහැ නිසා කරුණා කරලා මේ ආනාපාන සතිය ටිකක් වඩන්න. එතකොට මේක හම්බ වෙනවා. ලේසිම වැඩේ තමයි කාලා බලන එක. එහෙම පැකට් කරලා සුපර් මාකට් එකේ ගණ්ඩත් නැහැ ප්‍රථම ධානය දෙතිය ධානය. කොහෙන් ගන්නේ? ඒ නිසා මේ වැනි ප්‍රශ්න අහනකොට දැනගන්න මේ ප්‍රශ්න ඇහිලා කිසි තැනකට යොමු වෙන ප්‍රශ්න නෙවෙයි මේවා. කොහොමද ස්වභාවය පැහැදිලි කරන්නේ දන්නේ නැති දෙයකට ආනාපාන සතිය අවසාන දක්වා හටගත් ස්ථාන පිළිබඳ කියා දෙන්න මැනවි මේකට මේ පොඩි හැමතෙන් අහන්න මේ මෙහි තියෙනවා ආනාපාන සති සූත්‍රෙට කියපු බණ හතර සැරයක් විතරයි. ඒකේ තියෙනවා පියවර 16කින් ආනාපාන ඉඳලා නිවන් දැකීම දක්වා ඔක්කොම විස්තර නැත්නම් ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා 118 මං හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ කියවලා බලන්න ඒක මූල ධර්මයේ අහුවෙනවා. හැබැයි විස්තරමදි ඒක නිසා මේ අපි මෙහෙදිත් මම හිතන ධම්රිවේකේදී කරා හේෂාන්ලාගේ දෙදි කරා සුබදරාමේදී කරා අන්නේ පැටි ටික අරගෙන ඇහුවොත් හරි වටිනවා ඒක. සතිපට්ඨාන සූත්‍රයේ වගේම වෙන විස්තරයක් තියෙනවා ආනාපාන සති සූත්‍රයේ. අවසරයි ස්වාමීන් වහන්සේ සමාජයත් සමග ජීවත් වෙන අපි ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙමු. එෙහිදී ඔබ වහන්සේ දක්වන පරිදි යෝගාවචරය ආත්මකාත්මික විය යුතුය. එෙහිදී අපි සමාජයේ සමාජිකයන් සමග ජීවත් වීම ගැන සමා එෙහිදී අපි ජීවත් වන විටදී ಗುಣ වඩන්නේ වී නම් එහිදී අප ආත්මාර්ථකාමී වීචුද එසේ නැත්නම් පරාර්ථකාමී වීචුද එසේත් නැත්නම් මධ්‍යම වීචුද ඇත්තටම කියනවනම් තුනම ඕනේ ඉස්සල්ලාම ආර්ථමාර්ථකාමී වෙන්න ඊට පස්සේ පුළුවන් ඕන තරම් පරාර්ථකාමී වෙන්න. මොකද උඟ දෙනෙක් කැමති පරාර්ථකාමීත්වය ගැන නමු සරුවචනාංශ මේ ප්‍රශ්නේම අහලා තිබෙන නිසා සරුවචනාංශ මේකට උත්තරේ දීලා තියෙනවා. සරුවචනාංශේ කියලා තිනවා අපි ඔක්කොම මඩේ ඉඳලා ඉන්න වෙලාවක තව කෙරේ කෙනෙක් අනුකම්පාවෙන් තමන් මඩේ ඉඳ දියා උස්සන්න කිව්වොත් තමන්ට මොකද වෙන්නේ කියලා. මොනවා වෙයි කියලා හිතනවා. ඒ නිසා ඉස්සෙල්ලා තමන් වියලි බිමකට ගිහිල්ලා උපක්‍රමයෙන් වැටලා ඉන්න කට්ටිය කොට ගන්නවා මිසක්කා මඩේ ඉන්න කෙනා තවත් මඩේ කෙනෙක් ඉන්නන්න උහුලුවන් කියලා හිතන්න එපා. ඒ මේ දවසක් අපේ බුරුම ස්වාමීන් වහන්සේ මේ පිටරට ගිහිල්ලා එන ගමන් තායිලන්තයේ එයාපෝට් එකේ තිබුණලු පැය හතරක විතර වගේ ප්ලේන් දෙක අතර ඉඩක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් ඒ ඒ ප්ලේන් එක යනකම් වාඩි වෙලා ඉඳද්දී මේ චී මේ ජපන් ආම්තු කෙනෙක් මහායාන ආම්තු කෙනෙක් ඒත් බොහෝමත්ම තලසුණා කෙනෙක් ඇවිල්ලා ඒත් ඒ ප්ලේන් එකේ ඉඳ හදනකොට දෙන්නම බුද්ධ ආගම නිසා කතා කරලා තියෙනවා. කතා කරනකොට ටික වේලාවක් යනකොට ඒ ඒ ජපන් ආම්දුරු මහායාන ආම්තු කිවලු අපේ බුද්ධ ආගමට මම කැමති අපේ හැම වෙලාවෙම පරහර්ථකාමයේ විතරයි සලකන්නේ Tamange නිවන් දැකීම ගැන හිතන්නේ අපි පරාර්ථකාමී හිතන්නේ ඒ නිසා බොහෝමත්ම ලෝකේ දියුණුයි මේ මහායානෙ. ඉතින් තේරවාදයේ වැඩි විකිනෙන්නේ නැහැ මොකද හැම කෙනාම ආත්මාර්ථය ගැන කතා කරන නිසා ඒක ඇත්තට දියුණු වෙන්නේ. ඉතින් ඒක මේ අපේ බුරුම ස්වාමීන් වහන්සේට නිකන් ඉඟියක් වෙන්න වගේ කියලා තිබුණා. ඕකොල්ලෝ දේශනා කරන ආත්මාර්ථය ගැන ඒක නිසා ඉතින් ඒක දියුණු වෙන්න විදියක් නැහැ. දියුණු වෙන්න නම් පරාර්ථකාමී ගැන හිතන්න ඕනේ. ඉතින් මේ සංසේ කරබල ඉඳලා තියෙනවා. ඉතින් අර දිගටම කොනහනකොට කිව්වලු ඕක උඹටයි මටයි විසඳන්න තියෙන ප්‍රශ්න නෙවෙයි. ඕක සරුවච්චන් වහන්සේ කාලේ මතුවෙච්ච සරුවච්චන් වහන්සේ උත්තර දීපු ප්‍රශ්නයක් කියලා. ඉතින් එතකොට මේ චීන හමුදුර උනන්දු වෙලා තියෙනවා. ඊට පස්සේ කියලා තිනවා උපමාව. මඩක ඉරිලා තියෙනකොට හැල් මඩ කියනවා අහලා තියෙනවද? හැල් හැල් කුඹුරු කියනවා. මාත්‍රපැත්තේ අරීමේ තියෙනවා මේ විශාල වතුර වැලක් ඇවිල්ලා වැටෙනකොට ඇතිවෙන විශාල මඩ වතුර හැරෙනවා ඉස්සලා හැරලා ඒක මඩෙන් පිරෙනවා පිරුණාට පස්සේ මේ මිනිහා බහපුවා මෙතෙන්ට යනකම් එරෙනවා එරිලා අතින් තමයි කුඹුරු වැඩ කරන්නේ හරක් හරේ මේ දාන්න බෑ ගැඹුරු කොච්චරදෝ තියෙනවා ඊට පස්සේ ගෝයන් කපන්න යන්නෙත් ඔරුවක නැගලා හැබැයි හොඳට සරුවට වැවෙනවා හැල් කුඹුරු කියලා කියන්නේ වට ඉතින් අන්නේක අපි ඔක්කොම හැල් කුඹුරක ගිලිලා ඉන්නවනම් අපි තව කෙනෙක් උස්සන්න ගියා මොකද වෙන්නේ තව කෙනෙක් ගොඩ දාන්න ගියා මොකද වෙන්නේ එච්චර තමයි බුදුරජාණන්සේ කිව්වේ පරාර්ථකාම. ඒ නිසා Taman ගොඩට ගිහිල්ලා ලියක් දාලා සිවුර දාලා හරි කමන්නේ කවුරුට කොට ගන්නකොට කොට ගන්න පුළුවන්. ඒ නිසා අත්තානමේව පටමන් පටිච්චග්ගේ යනිමාරේ. එහෙම නැත්නම් අත්ත දත්තම් පරත්තේන බහුනාපින හාපයේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. අත්ත දත්තම් පරත්තම් බහුනාපේ අනුන් අනුන්ගේ අර්ථය බොහෝ කොට කරන්න යාම නිසා තමන්ගේ අර්ථයේ අර්ථය ස්වార్థය හානි කරගන්න එපයි කියලා කියනවා. අත්දත්තම් පරත්තේන බහුනාපින හාපේ ඒක මේ ਸਰවඥාන්සේ පිරිනවම් පාඩට මාස 3කට කලින් උන්වහන්සේ ආයු සංස්කාරය හැරියා. ආයු සංස්කාරය හැරියට පස්සේ භාවනාවේ හොඳට ඉඳලා ඉන්න හාමුදුරුවරු විශාල උනන්දුවක් ගත්ත ਸਰවඥාන්සේ වැඩ ඉන්න වෙලාවෙ නිවන් දකින්න ඕන කියලා ඒ ඇත්තෝ විවේක වෙලා භාවනා කරන්න ගත්තා. භාවනා ගැන හැඟීමක් නැති සරුවචනාංශයට ආදරය කරන සාමාන්‍ය සාසනික හැඟීම් තියෙන කට්ටිය ලොකුවට සරුවචනාංශගේ ආදාන උත්සවය ගන්න ඉතින් ඒගොල්ලෝ සංවිධානය කරන්න පටන් ගත්තා. ලොකු චෛත්‍යයක් හදන්න ඕනේ, චිතකයක් හදන්න ඕනේ, හඳුන් දරගේන්න ඕනේ. ඉතින් ඒකට වෙනම જાතියක් ඉන්නවනේ ලෝකේ. ඉතින් මේගොල්ලෝ බලනකොට අර කට්ටිය කිසි දෙයකට සහයෝගය දෙන්නේ නැතිලු කාමරයට වෙලා වෙන්දටටදී භාවනා කරනවා. කල්පනා කරලා මේ හාදේව බලන්න බුදුහාමර ගැන කිසිම හැඟීමක් නැහැ. පැත්තකලා භාවනා කරනවායි කියලා ඒගොල්ලෝ කොල්ල කුටු කුටු ගගා හිටියා. ඒත් මේ හැමතුරු අහන්නේ භාවනා කරන පස්සේ අන්තිමට සරුවචනාංශය චෝදනා කරලා තියෙනවා. "ඔන්න ඔබ වහන්සේ ඇති කරපු ගෝලයන්ගේ හැටි දැන් ඔබ වහන්සේ තව මාස්තුරකින් බිරිනම් පාන කරන මේ හැමතුරු කියලා භාවනා කරනවා." අපි විතරයි මේ අඩු ගන්න මේ අවසාන උත්සවයටත් උනන්දු වෙන්නේ කියලා ඊට පස්සේ බුදුරජාණන්සේ අර දෙන්නම ගෙන්නනවා. කෙනෙලිලේ හාමුදුරෙන් අහනවා මේ මේ බලපන් උඹේ සහෝදර ටික ඔක්කොම උඹට බයිනවා මේ පැත්තකටලා උදව් කරන්නේ නැහැ කියලා මොකද කියලා. අනේ මන් දන්නේ නැහැ ස්වාමීනි මට මේ තේරිච්ච තාලෙට නම් මට කරන්න තියෙන ලොකුම ගෞරවය තමයි ඔබ වහන්සේ පිරිනවම් පාන්න ඉස්සෙල්ලා මම රහත් වෙන එක. මට තද්ද සංවේගයක් පහළ වුණා ඒකයි මම මේ පැත්තකට වෙලා ඉන්නේ. ඒක නිසා මට කවුරු බැන්නත් ඔබ වහන්සේගේ ධර්මය මම ක්‍රියාත්මක කරන්න කියලා. බුදුහාමුදුරුවෝ තේරම් ප්‍රතික්ෂේප කළා රහමතුරුන්ගේ ගුණය ගැන කතා කරලා තියෙනවා. ධම්ම රත නෑ ධම්මාරාම භික්ෂුව. ඔන්න ඔකට ධර්මරාමයේ කියලා කියන්නේ බුදුහාමසෝ පිරිසුම්පාව කියලා අඬේ අඬ බැර පාණ්ඩක්වත් ගොජ්ජි හොල්ලන එකක් නෙවෙයි කරන්න තියෙන්නේ කියපු ධර්මේ ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒක හොඳ වෙලාවට ලේඛනගත වෙලා තියෙන නිසා අපිට තියෙනවා ගැම්මක් එහෙම නැත්නම් කියාවි මේ සමාජශීලී වෙන්න නැති දේවල් කරන්න කියලා. හැබැයි හොඳට මතක තියාගෙන ඉන්න තමන්ගේ ශාසනයෙන් ගන්න තියෙන වැඩ ගත්තට පස්සේ රහත් වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඊට පස්සේ අනික් කටට උදව් කරන්න ගියා නම් ප්‍රමාණ කරන්න එපා. අසීමිත උදව් කරන්න. හැබැයි Taman වේලි තැනකට ගිහිල්ලා. Taman වේලි තැනකට යන්නේ නැතුව උදව් කරන්න හදනවා කියලා කියන්නේ මතක තියාගන්න අවස්ථාවාදී. මේ හැකියාව සුසුකන් නැතුව දතමනවා කියන අවස්ථාවාදී. වැඩ Taman වේලි තැනකට ගියාට පස්සේ උදව් කරන්නේ නැත්නම් ඒක ආත්මార్థකාමී වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ අවස්ථාවාදීත් නැහැ ආත්මාර්ථකාමීත් නැහැ. අවුරුදු 45ක් වැඩ කරපු හැටි දැක්කනම් අපිට ලැජ්ජ හිතෙයි. උද්දී පටන් ගත්තාම හැන්ද වෙනකන් කද්දාකවත් විවේකයක් ගත්තේ නැහැ සරුවචනාංශි දිගටම වැඩ. හැබැයි එතෙන් එනකන් අර කෝෂය ඇතුළට ගිය මේ මල්බෙරි පණුව වගේ කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කෙරුවේ නැහැ දුෂ්කර ක්‍රියා කාලෙදී ලෝකෙත් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒක හරියට මොකද කියන්නේ? සමබර කරගන්න එක තමයි අපිට තියෙන්නේ. ඒක විසඳගන්න බෑ. අරය කියන්නේ මෙයාට වැඩක් නැහැ. නමුත් Taman දැනගන්න ඕන Tamanගේ අර්ථය හානි කරගන්න නැතුව ලෝකාර්ථය සිද්ධ කරගන්න හැටි අත්ත දත්ත පරත්ත කියන දෙක හොඳට තේරුම් ගන්න ඕන. එච්චරයි හැබැයි ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. ආ මේ ප්‍රශ්න දාන්නේ විතර කෙනා ඒක සුසු කියලා අවස්ථාවකින් සඳහන් හම්බෙන්නේ මුදකින්නේ අපි හඳුනාගන්න දැනගන්න ඕන දැනනවා නැවතත් අහනවා සංඝ වේදේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න සංඝ වේදේ සඳහා මුලින් මතක තියාගන්න ඕනේ ජීවිතේ කවදාකවත් කරන්න බෑ ඒක සංඝයාට විතරක් කරගත්තු උත්කෘෂ්ඨ අකුසල කර්මයක් ඒක. ඉහිය කොතර දඩමවක් කරන්නේ. ගියර කරන්න බෑ කියලා. ඒක නිසා බුදුසසුනේ දේශනා කරනවා ශාසනයේ විනාශ වෙන්නේ සංඝයාතෙනි. සුදුරතරන් කියලා જાතියක් පහළ වෙනවා. ඒ සුදුරතරන් පහළ වෙද්දී දවස් තමයි රත්තරන් නාස්ති වෙන්නේ. රිදී වලට බෑ කියලා තුන රත්තරන් නාස්ති කරා. ඒ නිසා රත්තරන්ම පහළ වෙන්න ඕන රත්තරන් නැති කරා. නිසා භික්ෂුන් වහන්සේ නමක් වෙන්න ඕනේ. යම් කිසි විදියකට බුදුන් දේශනා කරපු දෙයක් දේශනා කරෙන්නේ ගරු යවතක් ලහු යවතක් කියලා ලහු යවතක් ගරු යවතක් කියලා අපි මම මේ සංඝයාට විරුද්ධව අපි තුන්දෙනෙක් එකතු වෙනවා. මෙයත් මං වඩලා ගන්නවා මෙයත් වගලා ගන්නවා. එයා කියනවා කොච්චර කරොක්වත් මම මම මෙහෙමයි මම ලොක්ක මම කියන්නේ අහපා මේ මගේ පැත්තට එන්නේ කියලා දැන් තුන්දෙනෙක් එකතු කරගත්තා. එකතු කරගෙන මේගොල්ලෝ දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේ දැන් කඩාගෙන යන්න හැදෙන ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මේ සමගියයි තපතට හරියන්නේ ඒ නිසා ඔය වාද තිබුණාට ඌව පෞස්සන්න යන්න එපා. අවසන් ගියාම දැන් සරුවචනාංශෙත් නැහැ අපි ඒ නිසා නන්නතර වෙනවා කියලා පයින් යන්න කියලා තියෙනවා ගව්වක් උනා. එහෙම කවුරු හරි වැරදි මතයක මිච්ඡා දෘෂ්ටියක ඉන්නවනම් ගව්වක් හරි පයින් ගිහිල්ලා වල වැඳලා කියන්න කියලා කිය තිනවා. මේ ශාසනයේ පවතින සමගියේ අපිට විසඳ ගන්න පුළුවන් නමුත් කල්ලි ගහිනකයි කියනවා. නමුත් මං කවදා හරි හතරවෙනියක් කනක් ගත්තට පස්සේ අපි සංඝයා වෙනවා. ඊට පස්සේ කියන්න බෑ. ඉතින් වැඩක් නැහැ. ම එකනා දෙන්න තුන් දෙනා වෙනකන් අනික් සංඝයා හැම කෙනෙක්ම උනන්දු වෙන්න ඕනේ එහෙම කැඩී බිඳී යාමකට වාද නොවෙන විදියට. ඒ බවත් නොතකා එච්චර සංඝයාත් කියද්දි තුන් දෙනා දක්වත් ගෙනියලා අපි හතරවෙනි කෙනාටත් හේතු ගන්න ගත්තොත් මුළු සංඝ රත්නය කැමතිනාර කාර්යමතව කරන්නේ අපි ඊට පස්සේ අනිත් සංඝයත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි වෙනමම මොකක්ද කියන්නේ නානා දික්ඨික නානා සංවාසක ප්‍රකාශ කරමු ගමන් ඕගොල්ලෝ අපිට කෙන්න එපා. අපේ වැරදි හොයන්න දෙන්නත් එපා. අපි ඕගොල්ලෝ වැරදි හොයන්නෙත් නැහැ කියලා ඒකට කියනවා සංගමේදී. මේක සංඝයාට විතරයි කරන්න පුළුවන්. ගියට අවශ්‍යන්න පුළුවන්. නමුත් ගියෝ ඉන්නේ ගොඩ. මේ වචනට බැහැරම කරන්න ඕනේ බලන්න. ඉතින් ඒකෙදිත් මේ දැන් අපේ කියන නිකාය ભેදේ සංඝ ભેදයකට වැටෙන්නේ නැහැ. ඒකත් පාවිච්චි කරා ඔය පානදුරා වාදයේදී ඒකත් පාවිච්චි කරා. මේ මොකද එන්න සමහර සංඝ වහන්සලා විශ්යන්නිකා විවේචනය කරන්න අමරපුර නිකාය කට්ටිය උනාට වැඩිය මේ අතිශෝක්තිය පාවිච්චි කරනවා. ඊට පස්සේ අමරපුරේ කොඳ නැහැ කියන්නේ රාමඤ්ඤනිකාය අතිශෝක්තිය පාවිච්චි කරනවා. රාමඤ්ඤනිකායේ තියෙන කට්ටිය උත්කෘෂ්ඨ කට්ටිය මහානිකායේ ඉන්න ලොකු අංග හොබනා කියන්නේ මේ ඇති දේ වැරදි ලොක් කරලා පෙන්නනවා. ඒ ලොක් කරලා පෙන්වුවාට චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් හෝ මූලික දෘෂ්ටි සම්බන්ධයෙන් අපේ වෙනසක් ඇත්තේ නැහැ. ගුරුකුල වාද තිබුණාට සංඝ ભેදේ කියලා කියන්නේ ඕගොල්ලොත් එක්ක මේට සැප සම්බන්ධ වෙන්නේ මේ ditthික වශයෙන් හෝ සම්මාසක වශයෙන් කියලා ප්‍රකාශ කළ වෙන් වෙන්න හදන එක. ඒක ඊට පස්සේ දැන් ඉති ਸਰවචනාංශේ නැති නිසා ආයෙ එකතු කරන්න පුළුවන් ශක්තියක් නැහැ මේකට අපිටම තේරෙන්න ඕන කාරණා. ඒක වෙන්නේ නැහැ. මොකද මානසිකාරකම නිසා වෙන්නේ. ඒ සංගපේදී මේ පිළිබඳව සංඝාතිශේෂ ආපත්‍ය වල 10 11 12 ඒ ආපත්‍ති ටිකේ විස්තරේ ඒක හරි විස්තර සහිතයි මම කිව්වේ ඔය මාත තේරෙන පුංචි ටිකක් හරි විස්තර සහිතයි ඒ ටික කියවලා බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා මේ දේවදත්ත ඒක කරන්න ගොඩාක් උත්සාහ කළා කියන එක. කියන්නේ බුදුජානක ළඟට ගිහිල්ලා කියලා තියෙනවා මේ ගොඩාක් සංඝයා ඉන්නවා සෙනඟ වැඩි ඔබ වහන්සේට ඕක පාලනය කරන්න බෑ මට බාර දෙන්න සංඝයා පාලනය කරනවා කියලා. බුදුජානක කියලා තියෙනවා ඔබ තියා සාරිපුත්ත මොග්ගලාන ඉල්ලුවක් දෙන්නේ දේවදත්ත තියාගෙන. ඊට පස්සේ දේවදත්ත වෛර බැඳලා. වෛර බැඳලා යා 500ක් සාරිපුත්ත හාමුදුරන්ගේ ගෝලෙ. පොඩි කට්ටිය නෙමෙයි. සාරිපුත්‍ර සාන්තේ ගෝලෝ 500ක් හරවගෙන ඒගොල්ලෝ ඔක්කොම අර ගාන ගිහලා එයා බුදු. මොකාලික කටමොර තිස් දෙන්න අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න. ඒ ශාසනයක් ඇති කරගන්න. ඊපස්සේ තමයි බුදු අනුගම සාරිපුත්‍ර හාමුදුරන් කියලා බණ කියන්නේ කියලා සාරිපුත්‍ර හාමුදුරුවෝ බෑ ස්වාමීන් වහන්සේ හරි ඡන්දයි පරුසයි ඒගොල්ලොත් ඒ කණිටස්කත් එහෙනම් 500 1000ක් මේන් සෙන කරගෙන යන්නේ. ඒ සාරිපුත්‍ර සාන්දේ 1000ක් සෙන කරගෙනනොට දේවදත්ත හිතුවා දැන් 500 තව 1000ක් එනවා බුදුහාමුදුරගේ පැත්තෙන් කියන ඕන් දැක්කද? බුදුහාමුදුරගේ පළවෙනි ගෝලයක් මයි ළඟට එනවයි කියලා සන්තෝෂව. ඉතින් සාරිපුත්‍ර සාන්දේ කියලා කතා කරලා ඉවරලා හැන්දෑවට බණ කියනකොට දේවදත්ත කියන ওই නම බඩියක් කියන්නේ. මෙයා විවේකගත සාරිපුත්‍ර සාන්දේ 1500ම දීපු හම්බන කටමොර කටමොර සීතාම දෙන්න දීපුවාම පයින්ක පපුවට දෙවදත්තගේ බුදියන් ඉන්නවන්නේ හිටපු 500ක් තරම් ගියා කියලා එදා තමයි ලේ වමන දාන්න පටන් ගත්තේ. එතකම මේ සංඝ වේදී බොහොම උදාහරණයට ආඩම්බර වෙවි ඉඳලා තියෙනවා මේ කරපු දේ ගැන. ඉතින් හර්වචනන්ති කියලා කියනවා. ඒ අර කොළමොළ කමක තියෙන සීමාවක් නැති බව. ඒ නිසා මේ පිළිබඳ අවශ්‍ය නම් මේ වේද මේ සංඝාදිශේෂවල නව පඨමබත්තිකා චත්තාරෝ යාවතත්තිකායි චත්තාරෝ යාවතත්තිකාවල හය හතරවර දක්වාම සංඝයාට කියලා කියනවා මතක් කරලා දෙන්න මේ කරන්න ගන්න අමාරු වැඩකට මේකට කරන්න එපා පස්සට ගන්න බැරි වෙන වැඩක් කියලා ගිහිල්ලා මේ නිසි මකට ගන්න උදව් කරන්න කියලා. ඒක සාමාන්‍යව ප්‍රාථමික විවරණේ මේ සෑහෙන විස්තරයක් තියෙනවා. ඔක සම්පදාට ඉස්සලා මෙහි සාමාන්‍යයෙන් අපි හැමදාම මේ පොතක් කියලා දෙනවා. ඒකෙදී ඒ සංගපේදයක් සිදු වෙනකොට අවශ්‍ය විය යුතු අංග සම්පූර්ණ කරුණු සෑහෙන කොටසක් තියෙනවා. සාමාන්‍ය කතියට කරන්න බෑ. එයා උපසම්පදා භික්ෂුවක් වෙන්න ඕනේ. ඒ උපසම්පදා භික්ෂුවලා මම මුල් වෙලා මම තව දෙතුන් දෙනෙක් මගේ පක්ෂයට ගන්න එක තමයි. යදීමේ හතර දෙනා පැනපු ගමන් සංඝ කියන ගණයට වැටෙනට පස්සේ ඒක සංඝ බේදිට වෙනවා. තුන්වෙනිදා දක්වා අවවාද කරන්න කියනවා. තුන් දෙනා දක්වා මේ උත්සාහ කරන්න කියනවා මේ මන්දෝත්සාහය කරන හතර දෙනා පැන්නට පස්සේ උත්සාහ කරන්න බෑ. ඒගොල්ලන්ට වෙනම අධිකාරී ශක්තියක් නැහැ. සංඝ කියන ගණයට වැටෙනවා. ඉතින් අපි වැඩමුළුවේ වැඩ මෙතෙන් අපි સમાપ્ત කරනවා මේ